කවුරුත් හඳුන්වන සාධාරණයෙන් නමන්න මේ සම්දිනාතම ප්‍රෝධිනා කියැටි ඒ වගේම නිවන් ලබා ගැනීමට උපකාර වන ආකාරයේ සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට අදහස් කරන ලබන්නේ මේ දේශනාව අහලා ඒ අනුව පිළිපදින්නට සිතාගෙන ඒ අනුව පිළිපදින්නට ඕන. ඒ කිරීමෙන් තමයි ඒ ධර්මයෙන් මේ ආකාරයට ප්‍රෝධිනා ගත හැකි වන්නේ. ඒ වෙන නැතුව ධර්මය අහලා කුසලයක් ඇති කරගෙන නිවන් සුදේවා කියලා ප්‍රාර්ථනා කර සම්මින් මේ ධර්මයේ ඇසීම තියෙන නිවන් ලබන්නට බෑ. ඒ ධර්මයේ ප්‍රායෝගික වශයෙන් තමා අත්දකින්න දුන ප්‍රායෝගික වශයෙන් කරන්න ඕනේ. ඒකවල තමයි ධර්මයක් ඇසීමෙන් පළක් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් වන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් දිනක් එක්තරා විශ්වගත මෙලෙසින් ප්‍රශ්නයක් විමසුවා. කතන්නකෝ බන්තේ දානතෝ කතම් පස්සතෝ සක්කාය දිට්ඨි පරියතිති කෙසේ දැකීමෙන් කෙසේ දැනගැනීමෙන් දැනගැනීමෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවද මේකයි මේ ප්‍රශ්නේ සාමාන්‍ය අදහස සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ නම් ඕවාන් මාර්ගඵල ලැබීම තුළින් සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨිය පිටිකා කියලා අතර පරමාර්ථයෙන් සංවෝධ ධම්ම තුනම සම්පූර්ණයෙන්ම ශ්‍රේ කරනවා සක්කාය දිට්ඨිය නැති කිරීම සඳහා පමණයි භාවනා කළ යුතුන්නේ එක එක තේලම්බට පරාමාස කියන සංගෝල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා අමුතෙන් කළ යුතු කිසිම භාවනාවක් නැහැ. ඒකට සත්‍යදිත්‍ය ප්‍රහාණය කළා සෝවාන් මාර්ගඵලය ලැබීම කියන්නේ කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් පළමුවෙන්ම සත්‍යදිත්‍ය කියන්නේ කුමක්ද කියලා තේරුම් ගන්න ඕනේ. සත්‍යදිත්‍ය කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් විතර නිරන්තරයෙන්ම අහපු ප්‍රශ්නයක් තියෙනවා. සත්‍යාදිත්තේ සත්‍යාදිත්තේ බන්තේ උච්චතේ කිස්සාවසංකෝ බන්තේ සත්‍යාදිත්තේ හෝතිය. සත්‍යාදිත්තේ සත්‍යාදිත්තේ කියලා ප්‍රකාශ කරනවා ඒ සත්‍යාදිත්තේ කියන ප්‍රේෂිත තුළ පිටන්නේ කෙටකින්ද කියන එකයි ඒ සාමාන්‍ය සරල අදහස. මේකට බුදුරජාණන් වහන්සේ බොහෝ විට දීලා තියෙන එකම පිළිතුරක් ඉදමිච්චේ අස්සකව පුදුජනෝ රූපං අත්තකෝ සම්පස්සතේ රූපං සම්මාස්සාන නස්සනිමා රූපං ලෝකස්මින් ආස්ථාන මේ ආදී වශයෙන් මේ විතරේ දෙකට බුදුරජාණන් දානන් වහන්සේ ප්‍රකාශකට වදාළ. අසුත්තෝ බව. ඒ කියන්නේ බොහෝ වැසෝ පිළිවෙතෙන් නැති උත්සජන කෙනෙක් රූපං අස්සතෝ සම්පස්සතේ රූපේ ආත්මයක් කියලා සිතන. රූපවන්තං අත්තානං මේ ආත්මේ රූපවත් එකක් කියලා හිතෙනවා. ඒ වගේම ආත්මය තියෙන්නේ රූපයේ තුලේ කියලා හිතෙනවා. නැත්නම් රූපය තිබෙන්නේ ආත්මය තුළයි කියලා හිතනවා. එතකොට මේ රූපස්කන්ධය පිළිබඳ තමන්ගේ ශරීරය පිළිබඳව ආත්ම දෘෂ්ටිය ඔය ආකාරයෙන් හතර විදිහකට ඇති වෙන්නට පුළුවන්. රූපය තමයි මගේ ආත්මය කියලා හිතනවා. ඒ පළවෙනි එක. නැත්නම් මේ ආත්මය රූපවත් එකක් කියලා හිතන එක. රූපයේ තුළ ආත්මයක් තිබෙනවා කියලා හිතන එක. නැත්නම් ආත්මය තියෙන්නේ රූපයේ තුළයි කියන එක. එහෙම නැත්නම් රූපයේ තියෙන ආත්මය තුළ ආත්මයේ තියෙන රූපය තුළ ව්‍යාපාරය සිදෙනවා. මේ වගේම තමයි වේදනාව ගැන හිතනවා. වේදනාව ආත්මයක්ය. ආත්මයේ වේදනාව වත් එකක්ය. ආත්මයේ තියෙන වේදනාව තුළය නැත්නම් වේදනාව තියෙන්නේ ආත්මය තුළයි කියලා හිතනවා. එතන වේදනා සංදේ පිළිබඳ සත්‍යය දිත්තේ ආකාරයෙන් පිළිගන්න. සංඥාව හඳුනා ගැනීම සංඥාව පිළිබඳව ඒ ආකාරයෙන් හිතනවා සංඥාව තමයි ආත්මය. සංආත්මයේ සංඥාවක් එකක්. සංඥාව තුළයි ආත්මය තියෙන්නේ. නැත්නම් ආත්මය තුළයි සංඥාව තියෙන්නේ. ඒ විදිහට සංඥා ස්කන්ධය පිළිබඳව සත්‍යයේදී තියෙන්නේ. සංස්කාර සංස්කාර කියන්නේ සිතේ පහළ වෙන සිතේ රූප සංකේතනා, ශබ්ද සංකේතනා, ගන්ධ සංකේතනා, රස සංකේතනා, පුත්තම්බ සංකේතනා, ධම්ම සංකේතනා කියන කොටස් හයයි. රූප පිළිබඳ සිතෙවිලි, ශබ්ද පිළිබඳ සිතෙවිලි, ගන්ධ සුවඳ පිළිබඳ සිතෙවිලි, රස පිළිබඳ සිතෙවිලි, කාය දැනෙන ස්පර්ශ පිළිබඳ සිතිවිලි, මනසට දැනෙන දී ධර්මණු පිළිබඳ සිතිවිලි මේ සංකේතනාවන් වලට මේ සිතිවිලි වල තමයි සංස්කාර කියන්නේ. මේ සංස්කාර තමයි ආත්මය කියලා කෙනෙක් හිතනවා. නැත්නම් ආත්මයට හිතන්නට පුළුවන් දෙයක් ආත්මේ සංස්කාරවත් එකක් කියලා හිතනවා. එහෙමත් නැත්නම් සංඛාර තුල ආත්මය තියෙනවාය ආත්මය තුල නැත්නම් සංඛාරය තියෙනවාය සංඛාර තිබෙනවාය කියලා හිතනවා. එතකොට සංස්කාර ස්කන්ධය ගැන ආත්ම දෘෂ්ටිය පිළිගන්නේ ඒ ඒ හතර ආකාරයි. මෙලෙසින්ම විඥානය විඥානය කියන්නේ දැනීම. විඥානයේ ප්‍රධාන කොටස් හයක් තියෙනවා චක්ක විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, දීවා විඥාන, කාය විඥාන, මනෝ විඥාන. ඇහැට රූපයක් දැක්වාට පසුව ඇති වෙන දැනීමද චක්ක විඥාන කියන්නේ. මොනට ශබ්දයක් ඇසුවාට පස්සේ ඇතින බැඳීමට කියන්නේ ශෝත විඥානය කියලා. නාසයට ගඳ සුවඳ දැනුණාට පස්සේ ඇතිවන විඥානය ගහන විඥානයයි. දිවට රසක් ගෑවුණාට පස්සේ ඇතිවන දැනීම දිවහා විඥානයයි. කයට යම් කිසි දෙයක් ගෑවුණාට පස්සේ ස්පර්ශ වුණාට පස්සේ දැනෙන විඥානය කියන්නේ කාය විඥානය කියලා. මනසට ධම්මාරමුණක් හමු වුණාට පස්සේ යම් කිසි අරමුණක් හමු වුණාට පස්සේ ඇතිවෙන විඥානයේ ඒ දැනීම කියන්නේ මනෝ විඥානය කියලා. මේ විඥානය තමයි ආත්මය කියලා හිතනවා. නැත්නම් ආත්මය විඥානවත් එකක් කියලා හිතන්න පුළුවන්. ආත්මය තුල විඥානය තියෙනවා කියලා හිතන්නත් පුළුවන්. විඥානය තුල ආත්මය තියෙනවා කියලා හිතන්නත් පුළුවන්. මෙතන ස්කන්ධ පහක් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ මේ ස්කන්ධ පහට එක එක ස්කන්ධයක් පිළිබඳ හතර හතර ආකාරයෙන් මේ සක්කාය දිට්ඨිය ගැන පිළිසඳ තුලකේ ගන්නට පුළුවන් එමේසා සක්කාය දිට්ඨිය 20 ආකාරයකින් මෙතන ක්ලේශිත තුළ ඇති වෙනවා මේකට කියනවා විශේෂිත ආකාර සක්කාය දිට්ඨිය විශේෂ ආකාර සක්කාය දිට්ඨිය කියලා. එන්න මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්නට ඕන සෝවාන් වෙන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින්. එතකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළේ කෙසේද නැත්නම් කෙසේ දැනීමෙන් කෙසේ දැන ගැනීම තුළින් කෙසේ දැකීමෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ කළ හැකිද කියන ප්‍රශ්නේ තමයි දෙන්නේ. මේ සක්කාය දිට්ඨිය නිරුද්ධ කිරීමට නම් එනේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහ ආත්ම නොවේ කියන එක තම අවබෝධ කරගත යුතුමයි. ආත්මයක් නෙවෙයි මේවා අනාත්මයි කියන එක. මේ ආත්ම අනාත්ම කියන ස්වરૂපය අවබෝධ කරගත යුතු වන්නේ අධ්‍යයන ක්‍රමයෙන්. පළමුවෙන්ම මේ අනාත්මය පිළිබඳව යෙදී ඇති පොත්පත් කියවලා එවැනි ධම්ම දේශනා අහලා දන්නා අය සමග සාකච්ඡා කරලා දැනුමක් ඇති කරගන්නට ඕන. මේ දැනීම ඇති කරගෙන මේ දැනීම ඇති කර ගැනීමෙන් කිසිසේත්ම සෝවාන් වන්නට මාර්ගඵලයක් ලබන්නට බෑ. ඒක සුතමේ ඥානයක් පමණයි. මේ ඥානය ඇති කරගත්තාට පසුව තමාම අවබෝධ කරගන්නට ඕන ඒකාන්තයෙන්ම මේ කොටස් ආත්ම නෙවෙයි මම නෙවෙයි මගේ නෙවෙයි සත්‍යයේ පුද්ගලෙක් නෙවෙයි කිය. අනාත්මය කියන එක Tamanට පැහැදිලිවම අවබෝධ විය යුතුයි. මෙන්න මේ අවබෝධය ඊළඟට ඇති කරගන්නට ඕන. Tamanගේ නුවණේ මට්ටමට අනුව ප්‍රඥා මට්ටමට අනුව ඒ අවබෝධය ඇති කරගත හැකි වන්නේ. මේකට කියන්නේ සිතාමය ඥානය කියලා. ඒකෙනුත් නිවන් ලබන්නට බෑ. නිවන් ලබන්නට නම් භාවනාවෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් භාවනා ඥානයක් ඇති කරගන්නට ඕන ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කරගන්නට ඕන ඒ නාම රූප නැත්නම් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම දෙක දෙක අවශ්‍ය කියන තුලින් ඒ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය දැකීමෙන් තමයි කෙනෙකුට පුළුවන් වන්නේ රූපේ තුල ආඥාඥය, වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතරකම ආඥාඥය මේ නාම රූප තුළ ආත්මයක් කියලා ගන්නට කිසි දෙයක් නැtei කියලා සත්‍යයේදී සම්පූර්ණයෙන් පැහැදිලි කරන්නට පුළුවන් වань. එතකොට මේ පිළිබඳව අප මේක කලින් අනාත්මපස්සනාව පිළිබඳ දේශනා 16ක් කරලා තියෙනවා පිළිපැම්ම කරලා තියෙනවා ඒ දේශනා මේ අහලා ඇති නිසා ඒවා ගැන විස්තර අද කතා කරන්න තියෑම අවශ්‍ය වන්නේ නැහැ කෙසේ වෙතත් එකක් සරල වශයෙන් කියනවා නම් මේ ආත්මයක් නොවනවායි කියන කතාව විස්තර කිරීම සඳහා ඒක සරල කරුණු ටිකක් පමණක් දැන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. තමන්ගේ ශරීරයේ ආත්මයක් කියලා බොහෝ දෙනෙක් හිතනවා මෙතන මම කියලා කෙනෙක් හිතෙනවා නැත්නම් මේ ශරීරය මගේ කියලා හිතන්නත් පුළුවන් මේ ශරීරයේ ස්ත්‍රියක්ද නැත්නම් පුරුෂයෙක්ද කියලා හිතන්නත් පුළුවන් ජීවියක්ද සත්වයෙක්ද කියලා හිතන්නත් පුළුවන් මේ සෑම එකක්ම වැරදි දෘෂ්ටියෙන් හරි ඒවා නෙවෙයි නියම දෙක මේකක්වත් ආත්මයක් හෝ සත්‍යයක් පිළිගන්නේ නොවේ අනාත්මයි කියන එකයි මේට තමන්ගේ ශරීරය තමන්ට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන්ද කියලා ඇසුවොත් එහෙම ඒකට දිය යුතු එකම පිළිතුර වන්නේ තමන්ට ඕන විදිහට මේ ශරීරය පවත්වන කිසිසේත්ම කිසිවකට ක්‍රමයක් නෑ. තමන් කොච්චර ලස්සන වෙන්න ඕනේ කියලා හිතුවත් මේ රූපේ ලස්සන වල සබා ගන්නට හැකියාවක් නෑ. තමන් කොච්චර නිරෝගීව ඉන්න ඕනේ කියලා හිතුවත් හැමදාම නිරෝගීව මේ රූපේ සබා ගන්නට හැකියාවක් නෑ. තමන් හැමදාම තරුණයෙක් වශයෙන් තරුණියක් වශයෙන් ඉන්න ඕනේ කියලා කොටෙක් අදහස් කළත් මේ රූපය අපට ඕන විදිහට ඒ තරුණ භාවයෙන් සබා ගන්නට බැහැ මේවා ජරාවට යන විට ජරාවටපත් වෙනවමයි. මේ රූපේ මරණයට පත්වන්නට ඉඩ නොදී සබා ගන්නට ඕන කියලා ඒකට එහෙම කරන්නටත් බැහැ. මේ රූපේ අපිරිසුදු වෙන්නට ඉඩනදී පිරිසුදුම් සබා ගන්නට ඕනේ කියලා ඒකත් එහෙමත් කරන්නට බෑ. රූපය අපට ඕනෑ විදිහට පවත්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි. ඒ රූපේ කෙට්ටු කරන්නට ඕන නැත්නම් මහත් කරන්නට ඕනේ කියලා හිතුවත් අපිට ඒක කරන්න බෑ. එතකොට මේ රූපය Tamanට ඕනෑ විදිහට පවත්වා ගන්නට බැරි දෙයක් නිසා මේක අනාත්මයි කියලා සරල වශයෙන් තේරුම් ගන්න ඕනේ. ඊට අමතරව මේ රූපය හේතුන් නිසා හටගත් දෙයක්. ඒ හේතුන් රාශියක් තියෙනවා. ඒ අතරින් ප්‍රධාන එකක් තමයි මේ ආහාර පාන. ආහාර පාන ගත්තොත් තමයි මේ රූපේ ශරීරයේ දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. ආහාර පාන මත සඳහවතින ආහාර පාන නිසා ඇතිවෙන මේ රූපය ආත්මයක් කියලා ගන්නට කිසිම හැකියාවක් නැහැ. අනිත් අතින් මේ රූපය තුළින් විවිධාකාර දුක් පීඩා කරදර අපට පණවිලින්නට සිදු වෙනවා. බුදුහාමුදුරුවෝ මේව පාඩයක් ප්‍රකාශ කරනවා රූපං ඉදං දෙක්කේ යත්ත අබේෂණයි දං රූපං ආබාධය සංවස්සේය යත්මස්කෝ දෙක්කේ රූපං අනත්තා තත්මා රූපං ආබාධය සංවස්සති කියේ මේ රූපය තමන්ගේ එකක් නම් මේ රූපය ආත්මයක් නම් මේ රූපයේ කිසිසේත්ම ආභාදයේ පිණිස දුක පිණිස හේතුවන්නේ ඒ කියන්නේ රූපේ තුළින් ආභාදයක් දුකක් ඇති වෙන්නේ තමන්ගේ එකක් නම් තමන් දෝන විදිහට පවස්සලන යන්නට පුළුවන් වෙනවා. රස්මාශකෝ වික්‍රේ රූපන්නනස්සා මේ රූපේ ආත්මයක් නොවන නිසාම රූපේ තුළින් විවිධ දුක් ගැට පීඩා කරදර අපට අත්දකින්නට වෙනවා ආබාධ ගෙන දෙනවා. ඒක අමතර යම් කෙනෙකුට සමන්තරට සමාධි ප්‍රඥාව දිනු වෙනවා තියෙනවා නම් ප්‍රතිසම්පද විඥානයයි කියන ලබන ඉස්සල්ලා මෞකසිත පිළිසඳගත් විඥානයේ දෙසට අවධානය යොමු කළොත් එම මේ රූපේ ආත්මයක් නොවේ කියන කරුණ තේරුම් ගන්නට පුළුවන්. මේ කරුණ විස්තර කරනකොට කොටස් දෙකකින් මා විස්තර කිරීමට බලාපොරොත්තු වෙන්නේ භාවනා දියුණුව දියුණුවට එන එකක්, දියුණුව නැති අයට තවත් එකක්. මේ දී භාවනා දේවල් නැති කෙනෙක් කල්පනා කරලා බලන්නට ඕනවා. තමන් ඉස්සලා මෞකස් ධාරේ කොහොමද කියලා. අම්මයි තාත්තයි එකතු වුණාම එකතු වෙච්ච නිසා ඒ සංයෝගයේ වෙච්ච නිසා ඇතිවෙච්ච ධාතු කොටසක ඒ ඉස්සලා මෞකසේ පිළිසඳ ධාතු විඥානය හටගත්තා. එතකොට මේ විඥානයේ හැටගත් එල්ලුනේ ගිහිල්ලා එල්ලුනේ අම්මගේ සහ තාත්තගේ සංයෝගයෙන් පහළ වූ ධාතු කොටස් දෙකක ඒ අම්මගේ සහ තාත්තගෙන් පහළ වූ ධාතු කොටස් එකක්වත් Tamange නෙවෙයි ඒවා අනුන්ගේ. අමං අම්මා තාත්තා කියන්නේ බාහිර දෙකක්. Tamange දෙයක් නෙවෙයි. මේ රූපේ හැදුනේම පටන් ගත්තම බාහිර දෙයකින්. ඒ බාහිර අම්මන් තාත්තාගේ ධාතු වල තියෙන්නේ මූල ධාතු හතරක්. මේ ලෝකේ හැදිලා තියෙන ඕනෑම රූපයක් හැදෙන්නේ මූල ධාතු හතරකින්. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු කියලා. එතකොට මේ පස්සන ස්වરૂපයට වේලිලා කරවල පස්සන යන ගතියට පස්සන කොටසක් ඒකේ තිබුණා. වතුර ගතියක් ඒකේ තිබුණා. ප්‍රශ්නයක් හෝ ශීතලක් ඒකේ තිබුණා. සින්දිච්ච ස්වરૂපයක් ඒකේ තිබුණා. වායු ගතිය තිබුණා. මෙන්න මේ විදිහට පඩේ ආපෝ තේජෝ වායු කියන ධාතු කොටස් හතරක් තමයි යම්මයි තාත්තයි සංයෝග වෙන්නේ සිද්ධා ඇති වෙන්නේ. ඒකේ මේ ප්‍රතිසන්දි විඥාන ඉස්සලම අවබෝධ කරගන්න චිත්ත දෙහිලා එළුණා. එතකොට ඒ මූල ධාතු හතර පඨවිආපෝ තේජෝ වායෝ කියන මූල ධාතු හතර Taman ගෙනෙයි. ඊට පස්සේ මේක මව කුස තුළදී වැඩෙනවා. වැඩෙනකොට මව ගන්න ආහාර පාන තුළින් මේක වැඩෙන්නේ. ඒ මව ගන්න ආහාර පාන දෙකෙන වෙල තුළින් තමයි ඒ ශරීරයේ වැඩිම සඳහා ලැබෙනවා. එතකොට ඒ මව ගන්න ආහාර පාන වල තියෙන්නේ මූල ධාතු හතර හැර වෙන දෙයක් නෙවෙයි. ඒවා බාහිර වශයෙන් මේ ශරීරයට ඇතුල් වෙලා මේ ශරීරය නිර්මිත වෙන්නේ. එතකොට හටගත්තේ බාහිර රූපයේ කොටසකින් දැන් වැඩෙන්නේ බාහිර රූප කොටසකින් දැන් දිහිුණා දිහිුණාට පස්සේ කැම බීම වලතුරු වල ආදී දීලා මේ ශරීරය මේ විදිහට පවත්වාගෙන යන්නේ. ඒ ඔක්කොම දේවල් බාහිර රූප පටවිය ආදී මූල ධාතු හතරයි. අපි කන බොන සෑම දෙයකම තියෙන මූල ධාතු හතර හැර වෙන දෙයක් නෙවෙයි. එතකොට හටගත්තේ බාහිර මූල ධාතු හතරකින් ඒක වැඩුණෙත් මූල ධාතු හතරකින් දැන් මේ දක්වා පවස්සාගෙන යන්නේ මූල ධාතු හතරක් නිසා මේක Tamanda පැහැදිලිවම තේරෙනවා නම් Tamanගේ ශරීරය සම්පූර්ණයෙන්ම බාහිර වශයෙන් ඇතිවෙච්ච දෙයක් කියන අවබෝධය Tamanට ඇති වෙන්න මා මේ කියන කරුණ තේරුම් යෑම නෙවෙයි අවශ්‍ය වන්නේ සමන්තම අවබෝධයලා පෙනී යන්නට ඕන පැහැදිලිවම හදවත තේරෙන්නට ඕන මේ රූපස්කන්ධය Tamange මේ ශරීරයේ සම්නික්කරම බාහිර මූල ධාතු හතරක් නෙවෙයි වෙන එකක් නෙවෙයි කියන කියන කරුණ. මේක අවබෝධ දුන්නේ නැත්නම් මම මේ කියන්නේ මොකක්ද කියන කරුණ මේකට අවබෝධ කරගෙන තේරුම් ගන්නට බෑ. කියන දේ තේරෙයි. තේරුණාට තමයි අවබෝධ වෙනවා කියලා රැවටෙන්නට එපා. ඒ භාවනා දියුණු නැති අය විසින් කළ යුතු එකක් මෙතන භාවනා දිනුන අයත් තියෙනවා ඒ අය සඳහා මේ විදිහට පිළිපදින්. මේ අනාත්මය ගැන අවබෝධ කරගත යුතු ගත යුතු වන්නේ සෝවාන් වීමට පමණක් නෙවෙයි. සකදාගාමී වීමටත් අනාගාමී වීමටත් රහත් වීමටත් අනිවාර්යෙන්ම අනාත්ම ලක්ෂණය අවබෝධ කරගත යුතුමයි. ඒ නිසා මේ පද සමෝත්තර සංවැදිනාය මෙතන සිටිනවා. ඒ අය කල්පනා කරන්නට ඕනේ. අපිට ඉහළ ඉහළ මාර්ගඵල ලැබීමට නම් මේ අනාත්ම ප්‍රශ්නාව පිළිබඳ මේක වඩා ගැඹුරු අවබෝධයක් ලබන්නට ඕනේ කියන කරුණ. එහෙම කියලා අනාත්ම ප්‍රශ්නාව තව තවත් දියුණු කරගත යුතුමයි. ඒක නිසා මේක සෝවාන් වෙන අයට පමණක් අදාළ දේශනාවක් කියලා මේක දැහැර කරන්නට එපා. එතකොට භාවනා දියුණු කෙනෙක් සිටිනවා නම් සම්මාද්දවට සමාධිමත් කරලා ප්‍රතිසන්දි විඥාන අවස්ථාව මට දක්ෂණේ වේවා කියලා අදිස්ථාන කරන්නේ. එම අදිස්ථාන කරනකොට තමන්ගේ සමාධි ප්‍රඥා මට්ටමට අනුව මෞකෂ තුළ ප්‍රතිසන්දි විඥානයේ හටගත් ආකාරයේ දක්ෂණේ වෙනවා. පෙනෙනවා සිට. එහෙම පෙනෙනකොට මේ විදිහට කල්පනා බලන්න. දැන් ප්‍රතිසන්දි විඥානය එනවා මවගේ සහ පියාගේ ධාතු කොටස් එකට වෙලා තියෙනවා. මේ ප්‍රතිසන්දි විඥානයේ අර ධාතු කොටස් දෙක එකතු වුණේ නැත්නම් නැත්නම් ධාතු කොටස් දෙකක් නොතිබුණා නම් ප්‍රතිසින්දි විඥානේ කොතනද තියෙන්නේ මේක බලන්න ටිකක් බලනකොට තමයි තේරෙන්න ඕන මේ මමගේ තාත්තාගේ සංයෝගයෙන් පහළ වේ ධාතු කොටස් දෙක අනිවාර්යෙන් එක්කී තිබිය යුතුයි මේ ශරීරය හැදෙන්නට කියලා එහෙම එහෙම තේරෙනකොට මේ ඒ ප්‍රතිසන්ද විඥානය කියන එකට මම විඥානය කියන වචනය දැන් පාවිච්චි කරන්නේ විඥානය ඒ රූප කොටසට ඇතුල් කරන්න වරක්. ඊට පස්සේ රූප කොටස විඥානය අයින් කරන්න. නැවතත් රූප කොටසට විඥානය ඇතුල් කරන්න නැවතත් අයින් කරන්න මේ විදිහට කීප ස්තරයක්ම 10 ස්තරයක්ම කරන්න කරනකොට පැහැදිලිවම Tamanට තේරෙන්නේ මෙතන නාම රූප කියලා කොටස් දෙකක් තියෙනවා ප්‍රතිසන්ද අවස්ථාවෙන්නේ. එතකොට ඒ අම්මගේ රූප ධාතු කොටසයි තාත්තගේ ධාතු කොටසයි දෙක සිටින් වෙන් කරා. මේ දෙක දෙපැත්තක දෙක් කරලා නොතිබුණා නම් මෙතන සත්‍යයේ සිතන්නට මම කෙනෙක් කියලා කෙනෙක් සිතන්නට පුළුවන් දෙ කියලා බලන්න. ඒකට Tamanට තේරෙන්නට ඕනේ එම සත්‍යයේ සිතන්නට හැකියාවක් නැහැ. ඊළඟට මවගේ සහ පියාගේ ධාතු කොටස් වල තියෙන මූල ධාතු හතර වෙන් කරන ඒවා සෑම මොහොතක් භාෂාම ඉතාම සුළු අණු වශයෙන් කැඩි කැඩි බිඳි බිඳි නිරුද්ධ වී යන ධර්ම. මේවා සම්පූර්ණයෙන්ම අනිත්‍යයට යන ධාතු මාත්‍ර මූල ධාතු හතරක් කර වෙන දෙයක් නෙවෙයි කියන අවබෝධයෙන් යුතුව ඒක අයින් කරන්න අම්මගේ තාත්තගේ මූල ධාතු හතරේ කියන ඒ ධාතු කොටස් වල තියෙන මූල ධාතු හතර. මේක අයින් කරනකොට මූල ධාතු අතර නොපෙනී ගියොත් එහෙම ශරීරයේ සිටට සම්පූර්ණයෙන්ම නැති යාවි. එහෙම ගියාට පස්සේ එහෙම නොගියත් කමන්නේ ගියාට පස්සේ ඔක්කො මෙන්න මේ විදිහට බලන්න. මේකට මම කියන හැඟීම දැන් ඇතුල් කරන නාමයටයි රූපේ දැන් මේ මම ඒ මම කියන හැඟීම ආපසු ගන්න සිතුන් යනහත. නැවතතෝ කරන්නේ නැවත ගන්න නැවතතෝ කරන්නේ නැවත ගන්න මේ විදිහට තීක්ෂණයක් කරන විට පැහැදිලිවම Tamanට තේරෙයි මේ නාම රූප වලට මම කියන හැඟීම ආරෝපණය කරගත්තේ තමා විසින් නැහැ ඒක තුල නයිසර්ගික ගුණයක් වශයෙන් තීරි ධර්මයක් නෙවෙයි සමා බාහිර වශයෙන් ආරෝපණය කරගත් ධර්මයක් විතර තියෙන එක පැහැදිලිවම දකින්න පුළුවන් වෙයි. එහෙනම් දැක්කාට පස්සේ දැන් මේ නාම රූප දෙකට ආශ්‍රය කරනවා මම මගේ කියලා ආශ්‍රය කරනවා මේ ආශාව දෙකට ඒක ඒ නාම රූප දෙකට ඇතුල් කරන්න නැවත ආශාව දෙකට කරන්න ආගර ගන්න නැවත ඇතුල් කරන්න නැවත ආගර ගන්න මේ විදිහට බොහෝ ආගානයක් කරන එක මේ නාම රූප ධර්මයන්ට ආශාව කියන එක ඇතුල් වෙන්නේ බාහිර වශයෙන් දිනා ප්‍රතිසංග විඥානයේ තුලම තිබිච්ච දෙයක් නොවේ කියන කරුණ තේරුම් ගන්නට පුළුවන් දැන් මම කියන හැඟීම බාහිර වශයෙන් ඇතුල් වුණා කියන එක තේරෙනවා. ආශාව භවයේ රැඳී සිටීමේ ආශාව හෝ මේකට තියෙන ආශාව බාහිර වශයෙන් ඇතුල් වුණා කියලා තේරෙනවා. මේවා ඔක්කොම නැතිරීමේ තිබුණු අවිද්‍යාව සමාජයේ සිට තුළ කලින් තිබුණා. නිසා මේ නාම රූප දෙකට අවිද්‍යාව ඇතුල් කරන්න මෙන්න අවිද්‍යාව ඇතුල් වෙනවා මෙන්න අවිද්‍යාව පිට වෙනවා මෙන්න අවිද්‍යාව ඇතුල් වෙනවා මෙන්න පිට වෙනවා කියලා මේ විදිහට ගැඹුරු සමාධියකින් නිසාම සියොම් යටි පිටකින් කරන්නා වෙන දෙයක් මේ කරන්නේ ඒ මම මේ ඕලාරික වචන වලින් ප්‍රකාශ කළා. අපි හිතනවා නෙවෙයි සිතින්ම සිවුම් වූ දැනීමකින් ගැඹුරු සිතකින් කරන දෙයක්. එතකොට අවිද්‍යාව කියන එකක් සිතට බාහිර වශයෙන් ඇතුල් වෙච්ච දෙයක්. එහෙම කරනකොට රූපේ සම්පූර්ණයෙන්ම නොතේරී ගොස් තිබෙන්නේ මේ ප්‍රතිසන්දි විඥානයේ දැන් මෞකසට ඇතුල් වෙන විට අම්මගේ තාත්තගේ රූප කොටස් දෙක නොතිබුණා නම් මොකද වෙන්නේ කියලා. එහෙම වුණා නම් Tamange සිත සම්පූර්ණයෙන්ම සාන්තෝ නුණු සත්‍යයකට පත් වෙනා කාම සියුම් සත්‍යයට ඉතාම සාන්තයි ඉතාම හොඳ ප්‍රණීතයි. මේක තමයි විඥානය කියලා මම කතා කරන්නේ. එතකොට මේක ඉතාම සාන්ත උනක් ප්‍රණීත උනක් මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා දකින්නේ. ඒ දුක්ඛ සමුදය සත්‍ය අත්හල යුතේ කියලා අතහරින්නට ඕන. එහෙම කළොත් ඒ දී නිවනට පිටපත් වෙනවා. මේ ගැඹුරු සමාධියක් ප්‍රඥාව සේනායට කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි හැම දෙනාටම නෙවෙයි. එහෙම භවනා දියුණු ගැඹුරු ප්‍රඥාව සමාධියක් නැති අයට මේක කරන්නට කරන්නට බෑ කරන්නට යන්නත් එපා. අර කලින් කියපු විදිහට මේ ශරීර කෝදුව සැදුනේ මූල ධාතු හතරකින් බාහිර වශයෙන් මේක තියෙක එකක් නිසා කියන තේරුම ගන්න. දැන් මේ ශරීරය මැරෙනවා. මේ ශරීරය මම කියලා හිතාන ඉන්නවා මගේ කියලා හිතාන ඉන්නවා. මේ මම කියලා හිතන මගේ කියන හිතන මේ ශරීරය අපි දරකඩක් පැත්තකට වීශ කරනවා වගේ මලකුණ වීශ කරලා යන්නේ. ඒක එක්ක පොළොවට දාලා බලලා දානවා නැත්නම් ගින්දරට දාලා පොච්චල අලුත කරලා මේක බලන්න. මම කියලා හිතනවා මගේ කියලා මේ ශරීරයට හිතනවා මේක මරුණට පස්සේ මං ගින්නනවාද? මේ පැත්තකට වීශ කරලා යන්නේ. මේ වීශ කරලා යන දරකඩක් වගේ මල තුනක් කියලා බීජ කරලා යන දෙයක් නේද මේ මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ කියන කරුණ තේරෙනකොට සමන්ට තේරෙනවා මම මේ මෙතෙක් කල මේ රූපස්කන්ධේ මම කියලා මගේ කියලා හිතේ මෝඩකමකට කියන කරුණ. මේ විදිහට කටයුතු කරන විට දැන් සමන්ට තේරෙනවා මේ රූපස්කන්ධේ මම හෝ මගේ ආත්මයක් කියලා ගන්න එක වැරදිද. ඊට පස්සේ බලන්න මේ රූපස්කන්ධය ඇතුලේ තියෙන මොන මොන ජරා කොටස්ද අසුචි කිරිලා වම්මනි කිරිලා බඩවැල් කිරිලා මේද කිරිලා කුණුලේ කිරිලා නොයේ කපවිත්‍ර කොටස් වලින් දුක්කට හැමන කොටස් වලින් කිරිලා මතු පිට හැමතින් බහලා හරියට මේ දෙයක පිටියට පාට ටිකක් දාලා තියෙනවා වගේ මේ මතු පිට සෙවුන් නම් මේ විවිධ ආකාරයෙන් පවත් කරලා තියෙනවා ඒක ඇතුලේ තියෙන්නේ මොනම ජරා ගොඩවල් දෙක බලන්න මේ ශරීරයෙන් පිටවන ජරා ගොඩවල් දෙක බලන්න. කොහොමද අසුචි පිට වෙන්නේ කොහොමද මෝත්‍රා පිට වෙන්නේ කොහොමද දහඩිය කරන්නේ කොහොමද කරන්නේ සුදු කරන්නේ මුරුන් තෙල් වගේ දේවල් කරන්නේ කොහොමද කියලා ඉතින් බලන්න. මෙවැනි ජහජරා ගොඩක් නේද මේ මම කියලා හිතන්නේ මගේ කියලා හිතන්නේ කියන අවබෝධය Tamanට තියෙනවා. අසුචි ගොඩකට මම මගේ කියලා නම් ඒක මුලාවක්. මෝත්‍රා ගොඩකට මම වගේ කියනවා නම් ඒක මුලාවක්. බඩවැල් ගොඩකට මම වගේ කියනවා නම් ඒක මුලාවක්. මේද ගොඩකට මස් ගොඩකට ලේ ගොඩකට මේ මේ එක එක කුණප කොටස් වලට මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක මුලාවක් කියන කර්ණ තේරුම් ගන්න. මේ කුණප කොටස් වල කොහෙද මම කියන්නේ මගේ කියලා කෙනෙක් කියන්නේ. කියලා බලන්න ඕනේ. ඒකට සමණ්ඩ තේරෙයි මේක මම නෙවෙයි මගේ නෙවෙයි. ඊට අමතරව මේ ශරීරේ නිරන්තරයෙන්ම වෙනස් වෙ වෙනස් වෙ වෙනස් වෙ යනවා. මේ කියන කරුණ ටිකක් භවනාව දියුණු නැත්නම් සමාධි ප්‍රඥා දියුණු කෙනෙකුට තමයි වැටෙන්නේ. අනිත් අයටත් පුළුවන් නම් තේරුම් ගන්න බලන්න. දැන් අපේ තම අපේ අවුරුදු 4 5 වයසෙත් අපි හිටියා. ඒ කාලේ මේ ඒ රූපය අරගෙන මම මගේ මම මගේ කියලා ඉතාලේ හිටියා. දැන් අපි ඒ අවුරුදු 4 5 රූපයේ දෙසට සිටින් සිත රූපයේ දෙස සිටින් බලනවා. බලනකොට දැන් එදා තිබුණු රූපේ අනුමාත්‍රයක්වත් දැන් නැහැ. අවුරුදු 4-5 අපි හිතපු ඒ රූපේ එක ශේෂ මාත්‍රයක්වත් දැන් ඉතුරු වෙලා නැහැ. දැන් ඒ රූපය මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක හරිද කියලා බලන්න. Tamanට තේරෙන්නට ඕන එතන මම කියලා මගේ කියලා ගන්නට කිසි දෙයක් ඉතුරු වෙලා දැන් නැහැ. ඒක නිසා දැන් මේ රූපේ මම මගේ කියලා ගත්තනම් මේක වැරදි මොකක්වත් ඒ මොකද වැරදි වෙන්නේ එකක්වත් ඒ රූප කොටස් එකක්වත් නැති නිසා අනුමාත්‍යක්වත් නැති සම්පූර්ණයෙන් වෙනස් කරන්නේ ඒක. ඉතින් නමුත් ඒ රූපය මමය මගේ කියලා හිතුවා. දැන් තමන්ගේ මේ දැන් තියෙන මාසේ මාගේ රූපය ගැන හිතන්නේ දැන් ඊට පස්සේ අවුරුදු 25 30 40 45 කාලීන වශයෙන් තමන් වයසට ගියයි කියලා කල්පනා කළා එදා ඒ වයසට ගිය අවස්ථාවේ සිට දැන් තියෙන රූපයේ දෙස සිතින් බලන්න ඒ අපි තම අවුරුදු 80 90 100ට බලනවා කියලා අවුරුදු 100ක ඉඳලා බලනකොට මේ දැන් තියෙන රූපය මම මගේ කියලා එදාට ගන්නට කිසි දෙයක් ඉතිරියලා නැහැ. දැන් මේ සත්‍ය මත්ස, කුෂ්ටි මත්ස තියෙන තරුණ රැඟවල් නෙවෙයි වයසට යනකොට තියෙන්නේ. අඳුනා ගන්නටත් බැහැ. මා තරුණ කාලේ වයස් කාලේ රූප දෙකක් එකට තියාගෙන බැලුවා. අපේ කුංචි කාලයේ තියෙන රූපේ මම මගේ කියලා ගන්නට නොහැකි බව කලින් අවබෝධ කළා. දැන් තියෙන රූපයත් මම මගේ කියලා ගන්නට නොහැකි බව අවබෝධ වෙන අවුරුදු සමගිති භාගයක් 40ක් ගියාට පස්සේ ඒ දැන් තියෙන රූපේ දෙක බැලුවොත් දැනුත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි. මේවා නිරුද්ධ වී යන ධර්ම නැති වෙලා යනවා. නිවිලා යනවා. ඒක ඉස්හාම යනවා නවත්නයිතර තේරුම් ගත යුතුයි. ඊළඟට රූපය තුල ආත්මයක් තියෙනවායි කියලා යම් කෙනෙක් සිතනවා නම් මේ ආත්මය තියෙන එක රූපේ නැති වුණාට පස්සේ රූපේ මැරුණාට පස්සේ තියෙන්නට තැනක් නෑ එකක් නැත්තම් ආත්මය තුල රූපේ තියෙනවායි කියලා හිතුවොත් එහෙම රූපයෙන් පිට තියෙන එකක් ආත්මය කියන්නේ එතකොට ආත්මයට හිතකුත් නැහැ රුකයකුත් නැහැ දෙකක්ම නැහැ. කියන්නද බෑ. එහෙම නිකන් ඒක අද්භූත සංකල්පනාවක් පමණයි. නැත්නම් මේ ආ රූපය තුල ආත්මය ආත්මය තුල රූපය කියන එකයි. ඒකේ රූපය ආත්මය කියලා හිතවනම් එහෙම දැන් මේ රූපේ ලෙඩ වෙනකොට ආත්මෙත් ලෙඩ වෙනවා. ඒ රූපේ ආත්මය නම් රූපේ ලෙඩෙනකොට ආත්මයක් දෙදෙනවා. රූපේ ජරාවට යනකොට ආත්මයක් ජරා වෙනවා. රූපේ අතක් පයක් කැඩෙනවා නම් ආත්මෙත් අතක් පයක් කැඩෙනවා. රූපේ මැරෙනකොට ආත්මයක් නැහැ. මේ ඔක්කොම මුලාව නිසා මෝඩකම නිසා ඇති වෙච්ච හැඟීම් වෙනා රූපය Tamange එකක් නෙවෙයි Tamanට අයත් දෙයක් නෙවෙයි. ඒක පැහැදිලිවම තේරුම් ගත යුතුයි. මෙන්න මේ කියන කරුණ හොඳට අවබෝධ කරගන්න. ඕනෑම කෙනෙක් පිළිබඳව හෝ ඕනෑම දෙයක් පිළිබඳව හෝ මම කියන හැඟීම මගේ කියන හැඟීම තියෙනවා නම් ඒ හැඟීම තියන්නේ ඒ බාහිර දේය හෝ කෙනා තුළ නෙවෙයි සමාගයේ සිට තුළ. තමන්ගේ ගේ අරගෙන මේ ගේ මගේ මගේ මගේ කියලා හිතනවා නම් ගේ ගේ ඒ මගේ බව තියෙන ගේ නෙවෙයි සමාගයේ සිට තුළ. තමන්ගේ වාහනයක් අරගෙන මේ වාහනේ මගේ මගේ කියලා හිතනවා නම් ඒ වාහනේ නෙවෙයි මගේ බව තියෙන තමන්ගේ සිට තුළ. Taman ගෙදර ඇති කරන අපි කරන සුරතලයක් කරන බල්ලෙක් බල්ලෙක් කණ කෙනෙක් අනම් අපේ බලලා අපේ බල්ලා ආදී වශයෙන් නැත්නම් මගේ කතා ආදී වශයෙන් යම් කෙනෙක් හිතනවා නම් ඒක තියෙන්නේ ඕගේ සිත තුළ නැත්නම් ඒ ඇති කරන කතාගේ කතා තුළ නෙවෙයි. නැත්නම් තමන්ගේ සහෝදර සහෝදරියක් කරන මේ මගේ සහෝදරයා මගේ සහෝදරිය කියලා හිතනවා නම් ඒක තියෙන්නේ තමාගේ සිත තුළ. බාහිර ලෝකයේ තියෙන සහෝදර සහෝදරයන්ගේ අඟවල් තුළ නෙවෙයි. ඒ සිතවල තුළ නෙවෙයි. තමන්ගේ ඇඟ අරගෙන ශරීරය අරගෙන මේක මමයි කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් ඒක තියෙන්නේ තමාගේ චිත තුළ තියෙන චිත තුළ ඒක හැඟීමක් විතරයි. එන්න මේක අවබෝධ කරගන්න මම කියන එක මගේ කියන එක ආත්මයක් කියන එක හිතේ තියෙන හැඟීමක් විතරයි වෙන කිසිම දෙයක් ඒකේ නැහැ. මෙන්න මේ සත්‍යතාවය හරියට අවබෝධ වෙනකොට Tamanට තේරෙවි මේවා රූපය කියන එක ආත්මයක් කියලා ගන්න එක මෝඩකමක් කියලා. ඊළඟට වේදනාව වේදනාව කියන්නේ සැප වේදනා දුක් වේදනා නැදහත් වේදනා කියන සෑම වේදනාවන්ටම කියන පොදු වචන. මේ වේදනාව මම මගේ කියලා ගන්නවා. අපි කැමති නෑ දුක් වේදනා ඇති වෙනවා. කොච්චර දුක් වේදනා ඇති වෙනද අකමැති. අකමැති වුණත් දුක් වේදනා ගැලපෙන කාරණාවක් ආවට පස්සේ දුක් වේදනා ඇති වෙනවා හේතුන් නිසා ඵලයක් වශයෙන් මේක උද්ගතවන්නේ. අපි කැමති සැප වේදනා ඇති කරගෙන හැම වෙලාවෙම සැප වේදනාවෙන් ඉන්නේ. අපි කොච්චර කැමතිවත් ඒ සැප වේදනාව හැම වෙලාවෙම අපිට තියාගන්නත් බැහැ අපිට ඕන විදිහට උපදවා ගන්නත් බැහැ සැප වේදනාවක් යම් කිසි දෙයක් නිසා ඇති වෙනවා නම් ඒ ඇති වෙන හේතු ටික අපි ලං කරගත්තට පස්සේ සැප වේදනාව තියෙයි ඒක ඇති වෙච්ච ගමන්ම නැතිලා යාවි ඒ හේතුන් නැතිව නැතිලා යාවි මේ වේදනාව ඇති වෙච්ච ගමන් නැති යන ධර්මයක් තමන්ට ඕනෑ විදිහට ඇති වෙන ධර්මයක් නෙවෙයි. වේදනාවක් විඳින විට සැපක් හරි දුකක් හරි මම වේදනාව විඳිනවා මගේ වේදනාව කියලා බොහෝ දෙනෙක් හැවටෙනවා. සත්‍ය වශයෙන්ම මේ වේදනාවේ ඇති වෙති නැති නැති යන පැවැත්ම පමණයි තියෙන්නේ. ඒකට මම විඳිනවා මගේ වේදනාව කියලා අපි සිතින් සිතනවා. ඒක යොතන තියෙන ක්‍රියාදාමය. වේදනාවක් පවතිනවා. දුකක් හෝ සැපක් හෝ මඳහත් වේදනාවක්. මේක මම විඳිනවා මගේ වේදනාව කියන එක හිතේ තියෙන හැඟීමක්. එච්චරයි. ඒක තේරුම් ගන්න. එතකොට වේදනාව Tamanට ඕන විදිහට කිසිසේත්ම ඇති කර ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. Taman කොච්චර කැමති වුණත් දුක් වේදනාව ඇති නොකරගෙන ඉන්න හැකියාවකුත් නෑ. ඒවා දුක් වේදනා මම නම් මගේ ආත්මයක් නම් නැත්නම් සැප වේදනා මම නම් මගේ ආත්මයක් නම් උපේක්ෂා වේදනා මම නම් මගේ ආත්මයක් නම් අපට ඕනෑ විදිහට හසුරවන්නත් පුළුවන් වෙන්න ඕනේ. එහෙම හසුරවන්නත් අපිට බෑ. ඒක නිසා මේක හේතුඵල ක්‍රියාදාමයක් අනාත්මයි. ඊට අමතරව වේදනාය වේදනාය උපාදෝ පඤ්ඤාටි වයෝ ප්‍රඥාති අස්සෝ කන උපාදෝ වයෝ පඤ්ඤාති අස්සාමේ පද්ධතික වේදිකාති සස්සේ මාර්ගං හොතේ තස්මාතං උපපද්ධති වේදනායෝ අස්සාති වදේ තස්මා වේදනා අනත්තා කියලා දැක්වූ පාඩයක් තියෙනවා මේ වේදනාව ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා වේදනාව ආත්මය කියලා හිතනවනම් ඒක ඇති වෙනකොට ආත්මය ඇති වෙනවා වේදනාව නැති වෙනකොට ආත්මය නැති වෙනවා කියන්න තියෙනවා. ආත්මය කියන එක මේ හැම වෙලාවෙම නැති වෙති නැති නැති යන එකක් නෙවෙයි ආත්මයක් තියෙනවා නම් ඒක හිතිර වශයෙන් තියෙන සදාකාලික දෙයක් ජීවිත. මේ වේදනාව ආත්මයක් කියලා ගන්න කොහොමද හැම වෙලාවෙම වේදනාව ඇති වෙති නැති නැති යන. ඇති වෙච්ච වේදනාවක් නැති කියන. ඉතින් මේ ඇති වෙන නැති වෙන වේදනාව ඇති වෙනකොට නැති වෙනකොට ආත්මයක් ඇති වෙන බැවින් නැති වෙන බැවින් වේදනාව ආත්මයක් කියලා ගන්න එක ත්‍රිශේධන සුදුසු නැහැ කියලා බුදුහාමුදුරුවෝ පාඩයෙන් ප්‍රකාශ කරනවා. ඒක නිසා වේදනාව අනාත්මයි කියලා තේරුම් ගන්න. දැන් සංඥා සංඛාර විඥාන කොටස් තුනම දෙකෙන් අපි කියන්නේ. සංඥාව කියන්නේ හඳුනා ගන්නවා විවිධ දේවල්, රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගන්ධ සුවඳ හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා. කායක දැනෙන ස්පර්ශ හඳුනා ගන්නවා, මානස දැනෙන විවිධ අරමුණු හඳුනා ගන්නවා. ඊළඟට සංකේතනා කියන සංස්කාර කියන්නේ සිතිවිලි කියලා මෙන්නට කලින් කියවා. විඥාන කියන්නේ දැනීම. මේ ඔක්කොම මම හෝ මගේ කියලා හිතනවා නම් ඒක සම්පූර්ණ මුලාවක්. අපි එක කරුණක් කියවට පස්සේ මේ නාම ධර්මය කියන එක සම්පූර්ණයෙන්ම අනාත්මයි කියන එක මෙයාට ඒ පහසෙන් තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු කෙනෙක් සිහි නැති කිරීම සඳහා අත් වෙන එන්නටත් දුන්නා. මේ එන්නට දුන්නාට පස්සේ කෙලින්ම ඒ බුද්ධිය සිහි නැති වෙනවා. ඔහුට හිතන්නට හෝ කියන්නේ මොකක්වත් කරන්න බෑ. සිතිවිලි ඇති වෙන්නේ හිතන්නට බෑ. සිත සම්පූර්ණයෙන්ම සාවකාලික වශයෙන් යටවෙලා ගිහිල්ලා. Tamange හිතනම් මේ හිත Tamange කියලා හිතනවා නම් අර බාහිර ශරීරයට ඇතුල් කරන දෙහසත් වලින් මේ හිත සම්පූර්ණයෙන් නැත්තටම නැති කරලා දාන්නට පුළුවන්. මේ දෙහෙතෙන් ක්‍රියාත්මක වන්නේ දෙහෙත විද්දට පස්සේ හදවත හරහා ඒක යනවා මොළයේ. මොළයට ගියාට පස්සේ මොළයේ කුඩා මොළය සම්බන්ධ ස්නායු පද්ධතිය සම්බන්ධ වෙන ස්ථානයක් තියෙනවා. එතන ඇතුළු මුළු ශරීරයම සීන ඇති කරනවා නම් එතන ඇතුළු ස්නායු පද්ධතිය ක්‍රියා විරහිත භාවයට පත් කරනවා తాවකාලිකව. එතකොට අපිට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ සීය නැති වෙලා. එතකොට වෙන්නේ මොකද්ද? මේ දැනීම ඇති වෙන්නේ අර මොළයේ තියෙන ස්නායු පද්ධතිය, ශරීර ආදී ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන්. එහෙම නැතුව මේ Tamange එකක් නෙවෙයි. Tamanට Taman කියලා හිතුවට මේ සිත කියන එක මගේ කියලා හිතුවට. ඒ කරුණෙන් පැහැදිලිව මේ ඇයිද තේරුම් ගන්නට පුළුවන් වෙන්න තෝරන සිත කියන්නේ Tamange දෙයක් හෝ Taman ඩයක් දෙයක් නෙවෙයි හේතුඵල දෙකක් කියලා. සමහරව කල්පනා කරනවා මට බලන්නට පුළුවන් මට අසන්නට පුළුවන් මට සිතන්නට පුළුවන් මට කතා කරන්නට පුළුවන් නැත්නම් මම තමයි කතා කරන්නේ මම තමයි හිතන්නේ මම තමයි අහන්නේ මම තමයි බලන්නේ මේ විදිහට හිතන්නට කියන්නට පුළුවන් Taman අහනවා කියලා හිතුවට කනහා සම්බන්ධ ස්නායු ක්‍රියා විරහිතවතොත් එහෙම ඒ ස්නායු විරහිත ක්‍රියාකාරණ නැත්නම් කොච්චර Taman දහන්න ඕනකම තිබුණත් අහන්නට බෑ ස්නායු විරහිත නොවුනත් මොලේ එක්තරා සියුම් කොටසක් තියෙන සියුම් පෙරබීමකට බඳුන් කළොත් එහෙම මේ තමන් කොච්චර ආහයි කියත් ඒ શબ્දය ඇහෙන්නේ කියන. ඔය අමනුෂ්‍යෝදර වගේ තත්ත්වවලට පත් වෙච්ච අයට ඒක අත්දකින්න පුළුවන්. එතකොට Tamanට ඕන විදිහට නෙමෙයි ඇසිල්ල තියෙන්නේ. ඇසීම කියන ක්‍රියාදාමයේ සිදුවන්නේ Tamanට ඕන විදිහට නෙවෙයි. Taman හිතනවා Tamanට හිතන්නත් පුළුවන් කියලා. මොලේ එක්තරා කොටසක් තියෙන ඒ කොටස සියුම් වශයෙන් හෝ සැලසීමකට බඳුන් කරලා ඒක අප්‍රියත්වයට පත් වෙනකොටම හිතන එක සම්පූර්ණයෙන්ම හිතන්නට බැරුව යනවා. තමන්ට ඉස්සාම හොඳට මතක තියෙන දෙයක් දැන් සිත සිතා ඉන්නවා කියලා හිතන්න කිසිසේත්ම අමතක කරන දෙයක් ඒ මොලේ සියුම් කොටස යම් කිසි ආකාරයකින් ප්‍රතිමකට බඳුන් වුණොත් කිසිම දෙයක් හිතන්නට බැරුව සිත හිතන්නට බැහැ. මේ සිතේම සමාධි දෙයක් නෙවෙයි. අපි හිතන අපිට කතා කරන්නත් පුළුවන් කියලා. මෙතන සමාධි ප්‍රඥා දිනුවා කියලා ඒ ඇයි මේක කරන්නත් පුළුවන් නම් කරන්න. ඒක සමාධියෙන් යුතුව මොලේ යටි කොටස දෙස් අවධානය යොමු කරලා වචන පිට කරන්න සියුම් වශයෙන් මේ කියන්නේ ශබ්ද ඇතුළේ නෙවෙයි සාමාන්‍ය විදිහට වචන පිට කරන්න මොනවා හරි අවධානය යොමු කරන්න මොලේ අර සියුම් රූප කොටස් දෙකේ ඒක අවධානය යොමු කරලා බලනකොට තමයි තේරෙනවා තමන් හිතනකොටම මොලේ ස්නායු පද්ධතිය තුළින් සංඥාවක් නිකුත් වෙනවා ඒ සංඥාව තුළින් ශරීරයේ උදර කොටස දිශේ ඉඳලා ඉහළට මොහ කට දෙකට වායුවක් ගමන් කරනවා උඩට මේ මායිය ගිහිල්ලා උඩු තල්ලේ වදිනවා, තල්වල තල්ලේ යටි තල්ලේ වදිනවා, දත්වල වදිනවා, උගුරේ වදිනවා, තොල්වල වදිනවා. එතකොට තමයි මේ ශබ්දෙ පිටවෙන්නේ. එහෙම ටිකක් අත්හදලා බල බල ඉඳලා මේ සිත නතර කළොත් කොහොමද වචන පිට කරන අපිට ගන්න පුළුවන්ද කියන සියුම් හැඟීම ඇති වෙනකොටම අර සිය කියා යන වචන ප්‍රමාණ වචන ප්‍රවාහය වචන එතනම දිලිහි යනවා නතර කරන්න බැරි මේ ඇතිවෙන් ඇති කර ගන්නට බැරි බව තේරුම් ගන්න පුළුවන්. පැහැදිලිවම තේරෙනවා මෙතන වචන පිට කරන්නේ සමාන නෙවෙයි. තමන්ට ක්‍රියා කරන්නට පුළුවන් කියලා හිතනවා අතපය ඔසවන්නට පුළුවන් දුවන්නට පුළුවන් ගමන් කරන්න පුළුවන් ඕන එකක් කරන්නට පුළුවන් කියලා. සිහි නැති කරොත් එහෙම ඔය මොනවක්වත් කරන්නේ නැහැ. මන සිතේ තියෙන ප්‍රයාදාමය නිසා තමයි ඔය හැම දෙයක්ම කරන්නට පුළුවන් වන්නේ. අතහා සම්බන්ධ ස්නායු ක්‍රියාත්මක වුණොත් එහෙනම් අපි හිතමු ඇඟිලි කියලා අඩුවසින්. ඇඟිලි හා සම්බන්ධ ස්නායු ටික මොකක් හරි ක්‍රියාවලියක් කරද්දී අපිට ඇඟිලි නමන්න දිගාරින්නටවත් බැහැ. වෙන දෙයක් තියෙනවා. අතප්පයක් කොලවන්නටවත් බෑ ඒවා සම්බන්ධ කොටස් ක්‍රියාත්මක හරියට නිස්සාරටි ක්‍රියාත්මක වන්නේ නැහැ. එමෙනිසා මෙතන සංකරම අනාත්මෝ දේවල් Tamange නෙවෙයි Tamanට අයත් දෙයක් නෙවෙයි නමුත් මේක මමයි කියලා හිතනවා මගේ කියලා හිතනවා. මේක මුලාවක්. මෙන්න මේ මුලාව තියෙන සාකල් සත්‍යය දිත්තේ කියන සංගෝල ධර්මයේ ප්‍රහාණය කරන්න බෑ. ඒක ප්‍රහාණය කරන තාක් නොකරන තාක්කල් අවදාව සෝවන්වත් වෙන්නට බෑ. ඊළ ඊළ මාර්ගඵල ලැබීමට අනිවාර්යෙන්ම අනන්ත දර්ශනයේ පැහැදිලිවම තේරුම් ගත යුතුමයි. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නේ මොකක්ද? කෙසේ දැනීමෙන්, කෙසේ දැකීමෙන් කෙලෙක්ගේ සිත තුළ මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවද නැති වෙනවද කියන. මේකට බුදුරජාණන් වහන්සේ මෙලෙසින් පිළිතුරු වදාළා. යම් කිසි විටකදී ඇහැ චක්කුංකෝ වික්කවේ දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරියති. රූපේ දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරියති. චක්කු විඥාන දුක්ඛව ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරියති චක්කු සම්පස්සං දුක්ඛව ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරියති යම් පිටං චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදී සංසකං වා දුක්ඛං වා අදුක්ඛං සකං වා සම්පේ දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ සක්කාය දිට්ඨි පරියති මේ ඇහැ ගැන පමණයි අපි කතා කළේ ඔය විදිහට අනිත් කන නාසය දිව ශරීරය මනස කියන සිසු ඉන්ද්‍රියන්ට සුදුසු පරිදි බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා ඇස දුකක් වශයෙන් දකින කෙනාට සක්කාය දිට්ඨිය නැති කරගන්නට පුළුවන්. පැහැදිලි වෙනවා. ඇසට පෙනෙන රූප දුකක් වශයෙන් දකින පුද්ගලයාට සක්කාය දිට්ඨිය නැති කරගන්නට පුළුවන්. ඒ වගේම ඇසට රූපේ පෙනෙනාට පස්සේ චක්ක විඥානය පහළ වෙනවා. මේ චක්ක විඥානයත් ඒ චක්ක විඥානය පහළ වෙච්ච නිසා චක්ක සංපස්සය තියෙනවා. මේ චක්ක සංපස්සයත් ඒ සත්ත්ව සංපස්සේ ඇති නිසා යම් කිසි සැප හෝ දුක් හෝ මඳහත් හරි වේදනාවක් ඇතිනම් මේ වේදනාවල කියන ඒ කොටස් තුනම. සත්ත්ව විඥානේ සත්ත්ව සංපස්සේ සත්ත්ව සංපස්සේ වේදනා කියන කොටස් තුනම. දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ දුකක් වශයෙන් දකින කෙනා අවබෝධ කරගන්නා කෙනා සක්කාය විචේ සහානය කරනවා. කන කනට ඇහෙන ශබ්ද ඒ නිසා පහළ වෙන දැනීම සෝත විඥානය ඒ නිසා පහළ වෙන සෝත සංපස්සේ සෝත සංපස්සේ නිසා යම් කිසි වේදනාවක් ඇති වෙනා මේ සියලුම වේදනාවල් දුකක් වශයෙන් දකිනවා නම් යෝගයේ සිට තුල සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා අනිත් ඉන්ද්‍රියන් ගැන අපි වචන විතරයි ප්‍රකාශ කරන්නේ එතකොට මේ තේරුම් ගන්න ඒ විදිහට දුක් වශයෙන් දැනගැනීම තුළින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා කියලා. නාසය ගඳ සුවඳ ධන විඥානයේ ධන සංපස්සේ ඒ නිසා පහළ වෙන ධන සංපස්සජා වේදනාවක්. දිව දිවට ගැහෙන පස්ස ඒ නිසා පහළ වෙන දිවහා විඥාන ඒ නිසා ඇති වෙන දිවවා සංපස්සේ ඒ දිවවා සංපස්සේ තුළින් ඇති වෙන දිවවා සංපස්සජා වේදනාව. කය තමංගේ ශරීරයේ ඒ ශරීරයට ගෑවෙන විවිධ ස්පර්ශ නිසා පහළන කාය විඥාන, ඒ නිසා ඇති වෙන කාය ස්පර්ශයන්, කාය ස්පර්ශ නිසා පහළ වෙන විවිධ වේදනාවන්. මනස, මනස ධර්මන වන දේවල්, ඒ නිසා පහළ වෙන මනෝ විඥාන, ඒක නිසා ඇති වෙන මනෝ සංපස්සේ සහ ඒ ඒන් පසු උද්ගත වෙන මනෝ සංපස්සදා වේදනා කියන මේ සෑම එකක්ම දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ දුක්ඛ වශයෙන් දක්නා කෙනා අවබෝධ කරගන්නා කෙනා සක්කාය දිට්ඨිය පහේදී සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කරන්න පුළුවන් ශක්තියක් ඕක ලැබෙනවා. දැන් අපි එක ඉන්ද්‍රියක් ගැන මේ කරුණු සම්බන්ධයෙන් කතා කරන්නේ ඒ ඉන්ද්‍රිය ගැන කතා කෙරුවාට පස්සේ සිසු ඉන්ද්‍රියන්ට ඒ ආකාරයෙන් මෙයයි කියලා අවබෝධ කරගන්නට ඕන. අපි කියන කරුණු මතක තබා ගැනීම හෝ වටහා තේරුම් යන්තම් අවබෝධ කර ගැනීම නෙවෙයි අවශ්‍ය වන්නේ සම්මන්තම පැහැදිලිව තේරුම් ගියොත් අවබෝධ වීමයි අත්‍යවශ්‍ය විය. අත්‍යවශ්‍ය වන්නේ. ඒකයි ඉතා වැදගත්. ඇහැ ඇහැ කියන එක සනිකරම දුක් ගුලියක් කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. සනිකරම ඒක දුක් ජාලයක්. නමුත් ලෝක සත්‍ය ඇස කියන එක දුකක් වශයෙන් නෙවෙයි සැලකන්නේ. සැපවත් දෙයක් සැප දෙයක් කිය. ඇස දුකක් බව තේරුම් ගන්න නිසා කෙටියෙන් අපි ප්‍රකාශ කරනවා නම් ඇස නිසා කොයිතරම්නම් දුක් Tamanට මේ දක්වා විඳින්නට සිදු වෙලා තියෙනවද කියන කරුණ අවබෝධ කරගන්න ඕනේ. ඇසේ විවිධාකාර රෝග පීඩා ඇති වෙනවා. සමහර විට ඇස් දෙක රත් වෙලා ඉදිකටු වලින් අනින්න අනින්න වගේ අවුව බලන්නට දැඩි තරමට දුක්ගෙන කඳ කඳුළු ගලන රෝග පීඩා ඇති වෙනවා. අතිශයින් දරුණු වස්ත්‍ර රෝග ලෝකේ තියෙනවා. මේ සෑම රෝගයක්ම ඕනෑම අවස්ථාවකදී ඕනෑම රෝගයක් අපිට හැදෙන්නට පුළුවන්. ඒක නිසා මේ ඇසතුනේ විවිධ රෝග පීඩා ගෙන දෙන නිසා මේක මහා දුකක් කියලා තේරුම් ගන්න. අනිත් එක ඇස මමය මගේ කියලා ඇස උපාදාන කරගෙන සිටින පුද්ගලයාට වයසට යන්න යන්න දැස්කෙනින් දුර්වල වෙනකොට මගේ ඇස දුර්වල වෙනවා මට ඇස්කෙනීම අඩුයි කියලා ඒ පිළිබඳ සිත තුළ දුකක් පහළ වෙනවා. ඊට අමතරව මේ ඇස සමහර විට ඔපරේෂන් කරන මේ සල්ලි කර්ම වලට බඳුන් කරන්න දෙනවා වෙනම කාර්යයන් දාන්න දෙනවා නොඑක ආකාර දුක් ගැට විඳින්න දෙන ඇස නිසා. ඒ ආකාරයෙන් මැෂින් නොඑක ආකාර දුක් අපිට ලබා දෙනවා. ඒ ප්‍රශ්නේට සමතරව ඇසට අපි රූපයක් දැක්කාට පස්සේ මේක නරක රූපයක් නම් ඒ දැක්කේ. Tamange හතුරු කෙනෙක් නම් දැක්කේ. Tamange දුකක් දැනෙන්නේ. නැත්නම් Tamange ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් Tamange දුකක් ලැබෙන්නේ. මෙතන හතුරෙක් දැකලා නැත්නම් ඊර්ෂ්‍යාවක් ඇති වෙලා නැත්නම් වෛරයක්, ක්‍රෝධයක් වැනි දේවල් දැක්කාට පසුව, ඇති වුණාට පසුව නොඑක් කායික ක්‍රියා කරන්නට පුළුවන්, නොඑක් වාචික ක්‍රියා කරන්නට පුළුවන්, නොඑක් මානසික ක්‍රියා සිදු කරන්නට පුළුවන්. මේ ඔක්කොම කර්ම සංස්කාර රැස් වීමක්. ඇසට ප්‍රිය රූපයක් දැක්කාට පස්සේ ඒ රූපය තමන් ප්‍රිය කරන එක නම් ඒ රූපෙට ඇලෙනවා ආස්වාද කරනවා මේ රූපේ ලබා ගන්න ඕන කියන හැඟීමක් ඇති වෙනවා මේ ඇලීම බැඳීම උපාදාන ආදී සියලුම ධර්මයන් ඇසට රූපේ පෙන්වාට පස්සේ ඇති වුණාට පස්සේ මොකද කරන්නේ නොඑක් ආකාරකවයි ඒ සඳහා නොඑක් කායික ක්‍රියාකාරන සිදු වෙනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා සිදු කරනවා මේ ඔක්කොම කම්ම සංස්කාර බවට පත් වෙනවා මේ කම්ම සංස්කාර නිසා නැවත නැවත උපදිනවා නැවත නැවත උපදිනවා කියන්නේ නැවත නැවත දුක් අනුභව කරන්නට වෙනවා සංසාරික දුක් විඳින්නට සිදු වෙනවා මේ කන්න පැහැදිලිව තේරුම් ගන්නට නම් අතීතයේ අපි සංසාරයේ විඳපු දුක ගැන පැහැදිලිවම අවබෝධයක් ඇති කරගත යුතුයි මේ නිවෙස්වලට ගියාට පස්සෙ අර දුක පිළිසින දකින්න කියන පොත කියවන්න ඔය ඔය පොත සියතරයක් කිව්වොත් අවබෝධ 100ක් කලින්ට වඩා ලැබෙයි ඒක නිසා මේ දුක ගැන අවබෝධයක් සමාජයේ පිටට ඇති විය යුතුමයි. ඇස නිසා විවිධාකාර දුක් ලබා දෙන දෙයින් ඇස ඒකාන්ත වශයෙන් දුක් සත්‍යයි. ඇසට රූප පෙන්ලා ඒ සිතින් පහළ වෙන විවිධ සිතේලි ප්‍රායෝගික වාචික මානසික ක්‍රියාදාමයන් වලින් නැවත නැවත ඉදීම දෙන දෙන නිසා සංසාර දුක් ලබා දෙන නිසා ඒක දුක් සංදේශයක්. දුක ඇති කර දෙන හේතුවක්. මේක පැහැදිලිවම Tamanට තේරෙන්නට ඕන අසහා සම්බන්ධ සියලුම දේවල් ඒකාන්තයෙන්ම දුක්ඛය එකාසකින් අනිත් පැතින් ඒකාන්ත වශයෙන් මේක දුක්ඛ සමුදය සත්‍යයක් කියලා. මේවා මම කියනකොට යන්දම් වැටෙන එක නෙවෙයි Tamanට අවබෝධ වෙලාම පෙනෙන්නටම ඕන. දැන් අතීත සංසාරේ අපි කොහේතරම්නම් අවීක්‍යාදී නමබ නිරේවල වැටිලා කුච්චරනම් කලයක් දුක් විඳින්නට ඇද්ද කියලා Tamanට පෙනෙන්නට ඕන. പ്രേත ලෝකවලට වැටෙන කොච්චර දුක් විඳින්නට ඇද්ද? තේසන් ලෝකවලට වැටෙන කොච්චරනම් දුක් විඳින්නට ඇද්ද? මේ මනුස්ස ලෝකයේ ඉඳලා අද දක්වා කොච්චරනම් දැන් දුක් විඳලා තියෙනවද? ඉදිරියට යන්න අනාගතයේ තව කොච්චර දුක් විඳින්නට සිදුවේද? කොයි වෙලාවෙ අපේ අතක් පයම් කැඩෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ නැගිටින්නට බැරි වේද දන්නේ නැහැ. කොයි වෙලාවෙ මොන රෝගෙ හැදෙයිද දන්නේ නැහැ. මේ ශරීරය කියන්නේ හරියට ගිනි කන්දක් වගේ. කොයි වෙලාවෙ දුම දායිද, කොයි වෙලාවෙ කුපරයිද, කොයි වෙලාවෙ අර ලෝභී මේ අය දිය ගිනි කෙන දැවෙන ඒ දිය වගේ වතුර වගේ දේවල් දලයිද කියලා දන්නේ නැහැ. මේ ශරීරයේ මහා ශාස්ත්‍රය ගොඩාක් දාගෙන ඉන්නම් ශක්ත මැදුරක් වගේ. නයි පොළොංගු ඇතුලේ දාගෙන ඉන්නවා වගේ ණය ණය දස්ස කරලා දුක ප්‍රග දස්ස කරලා දුක ඒ වගේ මේ ශරීරයෙන් කොයි වෙලාවෙ මොන දුකගෙන දෙයිද දන්නේ ඒ වගේම මේ ශරීරෙම හතුරු හමුදාවක් ගත කරගෙන ඉන්නවා වගේ අපි කොයි වෙලාවෙ හතුරු අපිට කොතෙන්ද ගහයිද කොයි විදිහට ගහයිද කොහොම අතපය කපලා ගහයිද මරලා ගහයිද ඇහැට ගහයිද අංග වෙන්න කනට ගහයිද ඇහෙන්නේ නැති වෙන්න දත් වලට ගහයිද කැඩිලා දෙඳලා යන්න කියලා එහෙම දන්නේ නැහැ එවැනි සත්‍යත් මේ ශාරීරික ස්වභාවය කොයි මොහොතේ කොයි ආකාරයෙන් අපට දුකක් ලබා දෙයිද කියන එක හිතන්නටවත් බෑ අපිට. ඕනෙම දුකක් ඇති වෙන්නට පුළුවන්. මෙවැනි මහා දුක් මේ ශරීරයේ තුලින් ගෙන දුන්නා. මොන මොන රෝගී හැදෙයිද කියන්න දන්නේ අනාගතයේදී තව තවත් බයකට යන්න යන්න තව තවත් දුකක්මයි වැඩිපුර දුකක්මයි ලබා දෙන්නේ මෙවැනි දුකක් ලබා දෙන මේ ශරීරය මෙවැනි දුකක් ලබා දුන්නු මේ ශරීරය මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් කොච්චර මෝඩකමද කියලා Taman අවබෝධ වෙයි. මෙවැනි දුක් ලබා දීමට හේතු පාදක වෙන අස්ස සහ ඇසට පෙනෙන රූප හා සම්බන්ධ වූ සිටිවිලි සමූහයන් ඒකාන්තයෙන්ම දුක්ඛ සමුදය සත්‍ය මේවට ඇලෙන එක බැඳෙන එක මම කියලා හිතන එක මගේ කියලා හිතන එක කොයිතරම්නම් මෝඩකමක්ද කියන එක Tamanටම පැහැදිලිව අවබෝධ වෙ යුතුයි. මම කියනකොට මේ ඇයට මේක තේරෙනවා. මේම තේරිලා හරියන්නේ නැහැ. තමන්ටම අවබෝධ වෙලා දැනෙන්නටම ඕන මේ තමන් දුක් ගොඩන්නේ ශරීරයේ ඒකාන්ත වශයෙන්ම දුක් සත්‍යයක් දුක් සංදේශාත්යක් මෙතෙක් සංසාරයේ පුරා මිනිමේ විදිහට අනන්ත ප්‍රමාණ දුක් ගැට බිඳලා බිඳලා බිඳලා තියෙනවා අනාගතයේදී මෙහෙම දුක් විඳින්නට වෙනවා මෙවැනි මහා දුකක් ලබා දීමට හේතු පාදක වන ඇස ඇසහස අපතේන රූපේ සම්බන්ධම් බඳන සිටිවිලි ඒකාන්ත වශයෙන්ම දුකක් ලබා දෙන දුක්ඛ සමුදය සත්‍යයේද මේකට මොන ඇලීමක්ද මොන බැඳීමක්ද මේකට ඇලෙනවා නම් බැඳෙනවා නම් මේක උපාදාන කරනවා නම් මේවට ආශා කර කර කටයුතු කරනවා නම් මම වගේ ගොනෙක් තවත් ඉන්නවද කොච්චර මෝඩ මිනිහෙක්ද මම කියන එක Tamanටම අවබෝධ වෙන්නේ එතකොට තමයි තේරෙන්නේ Tamanගේ මෝඩකම ආදී දේවල් දුක තේරෙන්නේ එතකොට දුක්ඛ සමුදය සත්‍ය තේරෙන්නේ එතකොට මේ විදිහට ඇස ගැන කල්පනා කරනවා ඇසට පෙනෙන රූප දුක්ඛතෝ ඥානතෝ පස්සදෝ සප්පාදිති පහේති ඇසට පෙනෙන රූප ප්‍රිය රූපයක් දැක්කොත් එහෙම ආශාව ඇතිලා රාගය ඇතිලා දෙවිච්ච ආකාරයේ තේරුම් ගන්නවා එහෙම ආශාව රාගය කියලා ඒ රූපේ ලබා ගන්නට එහෙම කටයුතු කරා නම් මුළු ජීවිතේ පුරාම ඒක පුරාම ඒකට බන්දි ගෙවන්න සිදු වෙන ආකාරයට තේරුම් ගන්න. ඇසට පෙනෙන නරක රූපයක් නම් ඒකට නරක රූපේ දෙනිච්ච නිසා අපේ රූපේ දෙනිච්ච නිසා අතුරෙක් වෙන දෙයක් නම් දැක්කේ. ඒ තුළින් මේ කායික වාචික මානසික ක්‍රියා සිදු කරගෙන කොච්චර දුකකටපත් වුණාද කියන කරුණ තේරුම් ගන්න. සමහරේ Tamange හතුරන් ගැන සිහි වෙන සිට පවා සමහර සිත තුළ ඇතුලේ සිත ඇතුලේ දැවෙනවා දැවෙනවා පිටේ. දීස් ඇහැට තියෙන රූපයක් පිළිබඳ ඊර්ෂ්‍යාවක් ඇති වුණා නම් Taman කොච්චර දුකකට පත් වෙනවද කියලා තේරුම් ගන්න ඉතින්. මේ විදිහට ඇසට තියෙන රූප නිසා අපි නොයෙක් ආකාරයෙන් දුක් විඳ කායික වාචික මානසික ප්‍රයාසිරු කරමින් කර්ම සංස්කාර රැස් කළා ඒක නිසා අර කලින් කියපු විදිහට සංසාර දුකටම අපි ඇදලා යනවා ඇදලා ඇදගෙන වැටෙනවා එතකොට Tamanට තේරෙන්න මේ අශ්‍රහාප්ත පෙනෙන රූප කියන්නේ සම්නික්‍රම මාළුවන්ට දාපු හැමක් වගේ එකක් ඒක රසවත් විදිහට හොඳ කෑමක් විදිහට මාළුවට තේනවා නමුත් ජීවිත ගමන් ඌ විනාශ වෙනවා ඒ වගේම ඇහැට පෙනෙන රූප සමාත සතුට ගෙන දෙන දෙයක් ඒ සැපගෙන දෙන දෙයක් ඒ ආස්වාදයක් ගෙන දෙන දෙයක් කියලා හිතාන තමයි දුක සත්‍ය ප්‍රවටිලා සිටින්නේ. නමුත් ඒ හැම දිල්ලාට පස්සේ සංසාර දුකමයි විඳින්න තියෙන්නේ. අපාද ප්‍රේත ලෝක දුක්, තීසන් ලෝක වල දුක්, මනුෂ්‍ය ලෝක වල දුක් මෙතෙක් කල සංසාරේ පුරා විඳින්න කොච්චර නම් විඳලා තියාද අනාගතයේ විඳින්න වෙනවද දෙවෙනි දුක් ලබා දෙන දුක්ඛ සමුදයක් හෝ මේ රූප කෙරෙහි රූප මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් සමා දේශිත ප්‍රකොච්චර මෝඩකමක් තිබුණද කියන කරුණ පැහැදිලිව තේරුම් ගත යුතුයි. චක්ඛුඥානෙ ඊට පස්සේ ආ රූපය දැනුණාට පස්සේ දැනීමක් ඇති නෑ දැනීමටයි චක්ඛුඥානෙ කියන්නේ මේකත් දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ රක්ඛාදිත්‍ය පරියති මේකනම් දුක් ලබා දෙන දේවල් මම මගේ කියන එක කොච්චර මෝඩකමක්ද කියලා තේරෙනකොට ඔය සක්කායදිට්ඨියට පිළිගන්නට බෑ. මම මගේ කියන හැඟීමකට පිළිගන්නට බෑ. ඒක සක්විඥාන කියන්නේ දැනීම. මේ දැනීම ඇතිවෙන්නේ නැත්නම් මොනම ප්‍රශ්නයක්වත් නැහැ. සීල පිටකලා ඉන්නවා නම් අපි අපිට කිසිම දුකක් ඇත්තේ නැහැ. ලෝකෙ මොනවට දුණත් අපිට ඒක වැඩකුත් නැහැ. අපි එකෙන් අර සීන දේශාවේ ඉන්න කිසිම දුකක් පිටද නැහැ. සැපකුත් නැහැ. ඇහැට රූපයක් පෙනිලා ඒ තුළින් චක්ඛුඥානයේ ඇතිවෙච්ච නිසා තමයි යන්තා දේවල් සිදු වෙනවා නම් ඒ හා සම්බන්ධ නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ පහළ වීම සිදු වෙනවා නම් ඒ දේවල් සිදු වෙනවා. අපි කවදාවත් දැක්කෙත් නැති රූපයක් නම් දැන් දකින්නෙත් නැති රූපයක් නම් අනාගතේ දකින්නට යන්නේ නැති රූපයක් නම් අපි කවදාවත් අහලවත් නැති රූපයක් නම් අර මෙහෙම රූපයක් දකින්නට යනවා කියලා එහෙම හිතක්වත් නැත්නම් ඒ වෙන්නේ කිසිම රූපයක් කෙරේ කිසිම සිතිවිල්ලක් ඇති වෙන්නේ නැහැ. අපිට ඇහැට රූපේ දැකලා චක්ක විඥාන ආදී සිටිවිලි ඇතිවෙච්ච නිසා තමයි රාගය තියෙන්නේ, ද්වේෂය තියෙන්නේ, මෝහය තියෙන්නේ, ක්‍රෝධය, වෛරය වගේ ඊර්ෂ්‍යාව වගේ දේවල් තියෙන්නේ. අවරාධිත සංස්කාර ඇතිවන්නේ, දැවෙන්නේ, තැවෙන්නේ පිච්ච නිසා මේකක් මේ නිසා. මෙලෙසා ඇහි පහළ වෙන ඇහැ නිසා පහළ වෙන චක්ක විඥාන සිට ඒකාන්ත වශයෙන්ම දුක් ලබා දෙන දෙයක්. ඒක දුකක් වශයෙන් තේරුම් ගන්න මේක දුකක් නම් මම මගේ කියලා ගන්න එක සම්පූර්ණ මෝඩකම. ඇහැට රූපයක් වෙනාට පස්සේ ඒ කාන්තෙන් මතක් විඥානය තියෙනවා Taman කැමති වුණත් එකයි අකමැති වුණත් එකයි. හේතු ඵල නිසා ප්‍රියාත්මක වෙන දෙයක්. ඒක මම මගේ කියලා හිතනවා ඒකත් මෝඩ වැඩක්. එතකොට චක්කු සංපස්සේ බුදුහාමුදුරු මෙන්න මෙහෙම පාඩයක් කියලා තියෙනවා. ඒකෝ ධම්මෝ විච්ඡේ අභිනීයෝ පස්ස සස උපාදානීයෝ එකම ධර්මයක් තියෙනවා මහණෙනි ඔබලා විශ්ව ඥානයකින් අවබෝධ කරගනින්න. මොකක්ද ඒකම ධර්මය? අස්සෝ සාසෝ උපාදානීයෝ. උපාදාන ඇති වෙන ආශ්‍රය ධර්ම ඇති වෙන ස්පර්ශය කියන එකම ධර්මය ඔබලා දත දැනගන්න. ඒකයි කියන්නේ. ඇහැට රූපයක් වෙන්න චක්ක විඥානය ඇතිලා චක්ක සංපස්සේ ඇති නිසා තමයි ඔය ඔක්කොම චිත්ත සංස්කාර, කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා, කර්ම සංස්කාර රැස් කරගෙන මේ සංස්කාර දුකේ ගැටගැසෙන. ආශ්‍රය දන්න කාමාශ්‍රය සමහර ඇති වෙනවා. ඇහැට රූපේ දැක්කාට පස්සේ කාමාශාව ඇති වෙනවා. නැත්නම් භවයේ රැඳී සිට තව තවත් රූප ලබා ගැනීමේ ආශාව ඇති වෙනවා. අවිද්‍යාව නොදක්කම තියෙන ආශාව පරිජාශ්‍රය ජනිත වෙනවා. නැත්නම් ජීව බැරිඩි ආකාර දික්ටි පහල වෙනවා මේ දැක්කේ ගැහණියා මේ දැක්කේ කියන්නේ මේ මගේ පුතේ මගේ දියස්කාරී වශයෙන් දිස්කාශ්‍රය පහල වෙනවා. තමන්ගේම ශරීරය දැක්කම මේ මමයේ මගේ කියලා හිතාන එකට ආශා කරන එවැනි ආශ්‍රය ධම්ම පහළ වෙනවා. මේ ඇහැට දැකපු රූප පිළිබඳව යම් කිසි කැමැත්තක් ප්‍රතිකත්වයක් ඇති වුණා නම් ඒ වගේම ආශාවක් ඇති වුණා නම් තනිකමයි රූප උපාදාන කරගන්න. ඒ රූප උපාදාන කරගත්තාට පස්සේ තමන්ට දුක් විඳින්න වෙයි. යම් කිසි කෙනෙක් හෝ යම් කිසි දෙයක් පිළිබඳ අපගේ සිත තුළ යම් සාදුරට උපාදානයේ ඇලීම බැඳීම තියෙනවා නම් ඒ රූපය හෝ ඒ තේ තුළින් අපට බඩ විශාල දුකක් ලැබෙනවා. අපි ඒක තමයි තවම ආසකරන දෙයක් තියෙන ආසකරන කෙනෙක් සිටිනයි. මොහොතෝ මේ දේශ යම් කිසි දෙයක් සිදුවනොත් රෝගයක් පීඩාවක් වෙන්න පුළුවන් සොරෙක් සතරෙක් ඇවිල්ලා සාධන පීඩන කිරීමක් වෙන්නත් පුළුවන් මරණයට පත්වීමක් කැඩී බිඳී විනාශ වී යාමක් වැනි දෙයක් වෙන්නත් පුළුවන් ඒකවට තමයි විශ්වාසය දෙකක් දැම්පෙන්නේ ඉන්නස්සන් තමයි කිසිම උපාදානයකට නැති ඇලීමක් බැඳීමක් නැති වෙන කෙනෙකුට වෙන දෙයකට එහෙම වුණා නම් එහෙම තමන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ සිතින් මේවා අල්ලාගෙන සිටින තාක්කල් දුක තව තවත් තවත් වැඩි වෙනවා මේක දන්නේ බොහෝ දෙනෙක් මේ ස්පර්ශය තුළින් මේ ඔක්කොම ගෙන දුන්නේ සත්‍ය සම්පස්සේ නිසා. ඒක නිසා ඒකාන්ත වශයෙන්ම සත්‍ය සම්පස්සේ දුකක් වශයෙන්ම දකින්නට ඕන. මේකෙන්මයි දුක ගෙන දුන්නේ. මේ දුක් සමුදයක් මෙතනයි ක්‍රියාත්මක වන්නේ කියලා දකින්නට ඕන. ඒකට දුකක් හෝ දුකක් හා දුක් සමුදයක් වන මේදී මම කියලා හිතනවා නම් මගේ කියලා හිතනවා නම් කොයිතරම්නම් මෝඩකමක් එතන තියෙනවද කියන කරුණ තේරුම් ගත යුතුයි. බුදුහාමුදුරුවෝ මෙහෙම පාඩයක් දක්වලා තියෙනවා ඒ සූත්‍රයේ. මේක ගැන අපි කතා කරන්නේ. චක්කුන්ත පරිදි රූපේ උප්පදී චක්කඥානන්ති නංසංගරි චක්කු සංපස්ස උපස්සපත්‍ය වේදනා, වේදනාපත්‍ය සංනා සංනාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භවෝ භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ සෝක පරිදේ දුක්ඛ දෝමන සුඛාස සම්භවන්ති ජීවනේ තස්සතේ විලස දුක්ඛ සංදස සම්බියෝ හෝති. එහෙම පාඩයක් බුදුහාමුදුර දක්වලා තියෙනවා මේ පටිච්ච සම්පදා ධර්මයන් ක්‍රියා සහයෝගික වශයෙන් ක්‍රියාත්මක වන ආකාරය දක්වලා. කන නාසය දිව ශරීරය මනස කියන ප්‍රතිඉන්ද්‍රියන්ට ඒකේ ඉන්ද්‍රියන්ට අනුකූල වන ආකාරයෙන් මේ දේශනාව තවත් දීර්ඝ දීර්ඝ වශයෙන් විස්තර කළා. එතකොට ඇහැට රූපයේ තියෙන ඇහැටයි රූපය නිසා චක්ක විඥානය තියෙන ඒක නිසා චක්ක සංපස්සේ තියෙන. චක්කුංජ පරිදි රූපයේ උපල් චක්ක විඥාන පින්නම් සංගති චක්ක සංපස්. පස්සපච්චා වේදනා. ඒක නිසා වේදනාවක් වෙනවා. ඇහැට ප්‍රිය රූපයක් දැක්කම සුඛ වේදනාවක්. ඇයට අපේ රෝගයක් දැක්කම දුක් වේදනාවක්, ප්‍රිය අපේ භාවයක් නැත්නම් මඳහස් වේදනාවක් දැනෙනවා. මේවා ගැන විස්තර කරනවා පැය ගණන් කියන්න වෙනවා. මේකේ තියෙන අපි කියන්නේ. එතකොට පස්සපජ්ජා වේද වේදනාව ඇති වුණාට පස්සේ සංනාව ඇති වෙනවා. ආසාව. ඇහැට ප්‍රිය රූපයක් දැක්කම ඉතින් ආසාව ඇති වෙන කියන්නේ මෙයාට කියන්න දෙයක් නැහැ. ඇහැට අපේ රූපයක් දැකලා දුක් වේදනාවක් ඇති වුණාම දුක් වේදනාව නැති කරගන්නට ආසාවක් ඇති වෙයි නැත්නම් දුක් වේදනාව කෙරේ ගැටේ මොකද සුඛ වේදනාව විඳින්න තියෙන අපේක්ෂාව කැමැත්ත නිසා මේ විදිහට දේශනාව නිසා තණ්හාවක් දෙනවා. තණ්හා පත්‍ය උපාදාන. මේ තණ්හාව ඇති වුණාම ඒ ඇහැට පෙනෙන රූපය අපි සිතින් අල්ලනවා. සිතින් ඒකේ සංඥා ප්‍රාග්යක් බැඳීමක් ඇති වෙනවා. ප්‍රිය රූපයකට සංඥා ප්‍රාග්යක් තියෙනවා. අප්‍රිය රූපයක් අල්ලනවා. අප්‍රිය කියලා මේක අතහරින්නේ අප්‍රිය රූපයක් අල්ලගෙන සමාහට ආත්මයෙන් ආත්මයට ගෙනියනවා. ඒ අප්‍රිය රූප කෙරෙහි තියෙන ගැටි සංසාරික වෛරස්කාරයෙන් අතන යනවා. එතකොට ඒ විදිහට උපාදාන පත්‍ය බව උපාදාන ඇතුණාට පස්සේ කර්ම බව පස්සේ කරනවා කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා කරනවා මානසික ක්‍රියා කරනවා භවපත්‍ය ජාති කර්ම බව දෙනකොට ඒව මරණ මොහොතේ සිහි වුණාන නැවත ජාතිය කෙනෙක් නැවතෙනවා ඉපදුනාට පස්සේ ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් පාස් සම්බන්ධයි ජාතියව නම් ජරාවක් වෙනවා මරණයක් වෙනවා සෝක පරිදේව දුක් දුම්නස් උපායාස අප්පේ සංප්‍රයෝග දුක් සිය විප්‍රයෝග දුක් ලෝකේ තියෙන හැම දුකක්ම විඳින්නට වෙනවා ඒවල මේ දර්ශකේ රස දුක්ඛ කන්දර සමුදය හොති මේ දුක ඇති වෙන ඇති වෙන්නේ ඔන්න ඔය ආකාරයට කනට සද්ද ඇහුණත් කොහොමයි නාසයට ගඳ සුවඳ දිවට රස කයට ස්පර්ශ මනසට විවිධ අරමුණු හමු වුණා ක්‍රියාත්මක වන්නේ කොහොමයි සම්නික්කරම මෙතන දුක්ඛ සංදේශය ක්‍රියාත්මක වන්නේ මේ පස්සේ නිසා මේක තේරුම් ගන්නකොට මිනිස් ස්පර්ශයේ කෙරෙහි පුදුම කලකිරීමක් ඇති වෙන මේක කෙරෙහි එපා වීමක් ඇති වෙන විරාගයක් ඇතිවන මේක මම කියලා හිතනවා මගේ කියලා හිතනවා කොයිස්තර මෝඩකමක්ද කියලා හිතන අනිත් එක චක්ක සම්පස්සාදී දැනීම ඇති වෙනකොටම Tamange හිතට බර දුකක් මේක මෙයාට තේරෙන්නේ සමාධිය ප්‍රශ්නාව දිනු කෙනෙක් නා සමාධිය විතර පස්තර ගත්තාට පස්සේ කිසිම සිතේලක් නැතුව සිත නිශ්චලව ශාන්තව තියෙනවා නම් ඉතාම ශාන්ත ප්‍රණීත භාවයක් සිත දැනෙන්නේ සිතිවිලි ඇති වෙනකොට මාර්ගපත් වෙන්නේ නැතිලා ඕරාරෙක් වෙලා බර වෙලා රළු වෙලා සමන්ට සිතට දුකක් අත්දකින්නට පුළුවන් ඒ සිතිවිලි ඇතිවීමම දුක. ඒක නිසා මේ පස්සාදී සංකේතන ධර්මයන් පහළ වීමම දුක. ඒක ඒ ඇතුළේ ලැබුවත් දුකක් සංසාරික දුක් ලබා දීමේ දුක් සංඛ්‍යක් වශයෙන් බැලුවත් ඒක දුකක් වශයෙන් දැකින්නට ඕනේ. යම්පිටන් ජප්ප සම්පස්සපක්ඛ්‍ය උපජිත වේදිකං සුඛං අදුක්ඛං අදුක්ඛං සුඛං වත්සම්පි දුක්ඛතෝ ඥානතෝ පස්සදෝ සක්කායදිට්ඨි සංයති ඊළඟට විස්තර කරන්න බුදුහාමුදුරුවෝ මේ ඇසට පෙනෙන රූපේ දැක්කාට පස්සේ පහළ වෙනවා නම් යම් කිසි සැපෝ දුක්ඛෝ මඳහත් හරි වේදනාවක් මේ සෑම එකක්ම දුකක් වශයෙන් දකින්නට ඕනේ ඇහැට පෙනෙන රූපයක් දැකලා දුක් වේදනාවක් ඇති වුණාම දුකක් කියලා කවුරුත් දන්නවා නමුත් ඇහැට පෙනෙන රූපයේ ප්‍රිය එකක් නම් තමයි ඇලුම් කරන එකක් නම් තමන්ට ආශාව ආස්වාදයේ දෙනදෙන එකක් නම් ඒක සැපක් සැපක් සැපගෙන දෙන දෙයක් කියලා තමයි ලෝක සත්‍යය පැවැදෙන්නේ. නමුත් බුදුහාමුදුරේ මේ කියන්නේ මේ සෑම එකම දුක්ඛතෝ දානතෝ පසෝ දුක්ඛ වශයෙන් දකින්නට ඕන. ඇහැට පෙළ පෙරිය රූපයක් දැකලා ඒකට ආශා කරනවා කියන්නේ අර මාළුවට දාපු අනකණ්ඩ ආශා කරනවා වගේ දෙයක් තමයි. මාළුවා දන්නේ නැහැ හැම කාලෙම ඒ මාළුවට නැහෙන්නට වෙනවා විනාශ වෙන්නට වෙනවා මරණයට පත්වන්නට වෙනවා කියන ඒක නිසා ඌකට වදයක් හම්බුණා කණ්ඩ සුදුසු දෙයක් ලැබුණා කියලා තණ්හාවෙන් ගිහිල්ලා ඒක ගිලින. ගිල්ලට පස්සේ ගේ අවසානය එතනයි. එතකොට ඒ වගේ තමයි මේ වේදනාව සුඛ වේදනාවට මේකට ඇලිච්ච නිසා තමයි මේ තරම් සංසාරේ පුරා මේ දුක් විඳගෙන දුක් විඳගෙන ආවේ. මේවට ඇලිච්ච නිසා තමයි പ്രേත ලෝකවලට වැටුනේ. මේ සුඛ වේදනාවට ඇලිච්ච නිසා තමයි සතර අපාවල දුක් විඳින්නේ. මේ සංසාරයේ යම්සා ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් විඳනම් මේ සෑම දුකම විඳීමට හේතුනේ මේ වේදනාවට තිබුණු ආශාව. එතකොට ඒක තමයි දුක්ඛ සංදේ. මේ තරම් දුක් සමන්ද තේරෙන්න ඕන තමන්ගේ ශරීරයේ කාන්ත වශයෙන්ම දුකක්ෂය මේ පංචස්කන්ධ ධර්මයන්ගේ පැවැත්ම දුක්ඛය සංසාරේ මේතන දුක් විඳයි අනාගතේ දුක් විඳින්න සිදු වෙන මෙවැනි දුක්ක් ලබා දෙන දුක්ඛ සමුදයක් වන මේ වේදනාව කෙරෙහි ඇලෙනවා නම් ඒක මම මගේ කියලා හිතනවා නම් කොයිතරම් මෝඩකමක් එතන තියෙනවද කියන කරුණ තේරුම් ගත යුතුයි. ඒවන තේරෙනකොට තමයි මේ කියන කරුණ මොනවද කියලා මෙයාට අවබෝධ වන්නේ. මම කියනකොට මේක තේරුම් ගත්තට කියලා දන්නේ. Tamanට අවබෝධයක් තියෙනවා. අපි මේ හදවතින්ම දන්නේ කියන්නේ හැම ධර්මයක්ම අපි කියලා තියෙන හදවතින්ම හදවත තුළින්ම දක්නා දේවල්. ඒවා ඒ ආකාරයෙන් දක්නා කෙනෙකුට පමණයි හරියට මේ කියන්නේ මොකක්ද කියලා දකින් දැනගන්නට පුළුවන්. මේ මේ ධර්මදේශනා මාතෘකා පාඩේ පවා කන්න කතන්න උපෝමන්තේ ඥානසෝ පස්සතෝ සක්කාය දිට්ඨිය පහියද කියලා මේක දන්නා කෙනෙකුට දක්නා කෙනෙකුට කෙසේ දක්නා කෙනෙකුට කෙසේ දන්නා කෙනෙකුට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න පුළුවන් මේ දකින්නට ඕන දකින්නවා කියන්නේ තමන්ගේ හදට අවබෝධයක් දැනෙන්නට ඕන එහෙම පෙරුන් නැත්නම් ඔය කියන්නේ මොකක්ද කියලාවත් කාටවත් තේරුම් ගන්නට බෑ ඒක නිසා තමන්ට තේරෙන්න ඕන ඒකාන්ත වශයෙන්ම මේ වේදනාවට ඇලීම නිසා මේකනම් සංසාරික දුක් ලබා දුන්නයි කියලා. කොයිතරම් ඉච්ඡලම සුඛ වේදනාවක් වත් ඇති වෙච්ච ගමම නැතිලා ගියා හරියට හීනයක් දැක්වුවා. හීනෙන් අපිට හොඳ සැප දෙයක් ඉඳලා ඉන්නවා කියලා හීනයක් බල බල සැප විඳිනවා. මොකක් හරි සැපයක්. නැගිටපු ගමන් මේවා ඉවරයි මොකක්වත් නැහැ. මේ වගේ තමයි අපි මේ තරම් ජීවිතේ පුරා මේ සංස්ථාපේ පුරා යන්තාක් සැප වේදනාවක් වින්දනම් ඒක ඉස්සනම නැති වුණා ඉතිරි වෙච්ච දෙයක් නෑ මේ ජීවිතේ පුරා කොයිතරම් සැප වේදනා විඳලා තිබුණත් දැන් ඉතිරි වෙච්ච අබම ශ්‍රේණුව කල්ප මාත්‍රයක දෙයක්වත් දැන් නෑ මේ නැති වෙලා යන සියුම් දැනීම් මාත්‍රයක මේ අල්ලගෙන බඳලා මේක අල්ලගෙන බඳලා උපාදාන කරගෙන සංසාර දුකට බහිනවා සංසාර දුකට බැඳෙනවා මෝඩකම තමයි එතන තියෙන්නේ අවිද්‍යාව. මේ අවිද්‍යාව මෝඩකම තිබෙන තාක්කල් මේක දුක වශයෙන් දකින්නට බෑ. මේ විදිහට ඇස හා සම්බන්ධව මේ කොටස් පහ හරියටම දුකක් වශයෙන් දකිනවා. මොනවද මේ කොටස් පහ? ඇස ඇසට පෙනෙන රූප දෙකයි. චක්කු විඥාන ඒ නිසා පහළ වෙන ඇසයි රූපේ නිසා පහළ වෙන දැනීම තුනයි. එතකොට ඒ ඇස රූපේ දැනීම කියන කොටස් තුනටම කියන චක්ක සම්පස්සේ කියලා එතන ඒකත් එක්ක ආපම හතරයි. මේ චක්ක සම්පස්සේ නිසා වේදනාවක් දින දින සැප හෝ දුක් හෝ නැදාත වේදනා මේ වේදනාව කියන එක පස්වෙනි කල්. මෙන්න මේ කරුණු පහම දුක්ඛතෝ ඥානතෝ පස්සතෝ දුක්ක් වශයෙන් අවබෝධකද දක්නා කෙනාට නැත්නම් මේ අවබෝධ කිරීමෙන් දැකීමේ සක්කාය දිට්ඨිය පරිගති සක්කාය දිට්ඨිය නැති කාමයට පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට හරියට තේරෙනකොට කුලීෂණන්තුක විශ්වසුක වේදනාවක් වුණා අනිත්‍ය දැනන මොන වැඩක්ද කියලා තේරුම් ගන්න. අපි වෙන ධ්‍යානයකට සම්බන්ධ වෙනවා ඉතින්. ඉතින් ඔය ධ්‍යානෙ නැගිටට පස්සේ ඉවරයි. ඉතින් අපේ ඇති වැඩි මොකක්ද? මේව කරන්න දෙපා කියන එක නෙවෙයි මේව පාදාන කරන්න දෙපා කියන එකයි මම කියන්නේ. අපි හිතමු පල සම්වත්තර සම්වැදලා නිවන් සුව වෙදිනවා කියන්නේ. පාද සංගතේ ඉන්නකම් විතරයි නැගිට්ටට පස්සේ ටිකක් වෙලා යනකම් සෝයක් දැනේ. ඊට පස්සේ ඉතින් ආපහු පරණ සත්‍යයට පත් වෙනවා. මේ මොකද්ද ඔගේ තියෙදි අපේ නෝ දිව්‍ය ලෝකයක බ්‍රහ්ම ලෝකයකට ගිහිල්ලා තැපෙන්න ලකි පෞක්කාර කියලා ඇවිල්ලා මනුස්ස ලෝකෙට, പ്രേත ලෝකෙට, ත්‍රිසන් ලෝකෙට වැටෙනවා. ඉතින් මේකෙ ඉඳයි කියලා කියන්නේ මොකද්ද? මේ විදිහට කොයි ලෝකෙ මොන සැපක් තිබුණත් මේ සෑම එකක් දෙන්න කලකිරීලිපේ එකක්වත් මම හෝ මගේ කියලා ගන්න දෙයක් නැහැ මේ ශාන්තෙම දුක්ඛ සමුදය සත්‍යමයි මෙතන තියෙන්නේ කියන අවබෝධය Tamanට ඇති වෙයි මේ විදිහට කන කන දැනෙන ශබ්ද ඒ නිසා පහළ වෙන දැනීම ඒ නිසා ඇතිවන සෝත් සම්පස්සේ ඒ නිසා ඒ සෝත් සම්පස්සේ නිසා ජනිත වෙන යම් කිසිසක දුක් නැදහත් වේදනා ආදී කරු සියල්ලම දුක්ඛතෝ ඥානතෝ පසෝ දුක්ඛ වශයෙන්ම දකින්නට ඕන. මේ එක එකක් විස්තර කරනවා මේ ඇසට විස විස්තර කරපු ආකාරයෙන් නම් සෑම එකක්ම විස්තර කරන්න කොහොමද කාලයක් ගත වෙනවද ඒක නිසා මේ විශේෂයක් විස්තර කරන්න අවශ්‍ය නැහැ මේ අය සමාගයේ නෝනේ අවබෝධ කරගන්න. මාසේ නිසා දිව නිසා විශේෂයෙන්ම ශරීරයට අවධානයක් යොමු කරන්න බැරි අවධානය. තමන්ගේ ශරීරය නිසා කොයිතරම් දුකක් ලබා දුන්නද අනාගතයේ දුක් ලබා දෙනවද මේක දුක්ඛතෝ ඥානතෝ පස දුකක් වශයෙන්ම දකින්න. මේ දුක් ලබා දෙන දේ දුක් සංදේකට මොකටද මම වගේ කියලා හිතන්නේ එහෙම හිතනවා නම් කොච්චර මෝඩ වැඩද කියන එක අවබෝධ කරගන්න. ඊළඟට කායයට දැනෙන ස්පර්ශ. සැපස්පර්ශ අපගෙන දෙන ස්පර්ශ වලට බොහෝ දෙනෙක් කරනවා දුක් වලට දෙන දුකක් ගැන දෙන ස්පර්ශ වලට ගැටෙනවා. මේ ස්පර්ශ වලට ඇවිල්ලා කොයිතරම් සංසාරේ පුරා ආවද මේ ජීවිතේ කොයිතරම් වන්දි දැන් ගෙවනවද අර අනාගතේ තව කොච්චර දුක් ඒකද වන්දි ගෙවන්න සිදු වෙනවද ඒවා තේරුම් ගත යුතුයි එහෙම තේරෙනකොට මේ ස්පර්ශ කියන දේවල් කායද දැනෙන ස්පර්ශ කියන ඒවා හරියට වත් වෙච්ච යකඩ කියලා පුච්චනවා වගේ දෙයක් සත්‍ය දකින කෙනෙකුට එහෙමයි ඒවා අවබෝධ වෙනවා ඒ කාය විඥානේ කාය සංපස්සේ කාය සංපස්සේ නිසා ඇති වෙන වේදනාවයි සුත මේ කය ස්පර්ශ වෙලා තියෙන වේදනාවට ආශ්‍රය කරලා අර ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ උපමාවක් තමයි ඇත්තු අල්ලන්න යනවලු අඩි ඇතුම් අල්ලන්න කැලේ එතකොට ඇතින්නක් ගිහින් බඳිනවා. වලේ ඉන්න වන මුද්ද ඇතු අර ස්පර්ශයට ඇවිල්ලා යටින්නේ ගෑවෙනකොට මොකක්ද යන මොනවද දාලා අල්ලගන්නේ. අල්ලගෙන ඉතින් ගෙනාවට පස්සේ දස්වැවද දීලා මේ හීලා කරලා කරලා කරලා ජීවිතේ පුරාම වදහිංසා දීලා වැඩ ගන්න. ඒ ඇතා ඇතින්නගේ ස්පර්ශය ලැබීමට ගිහිල්ලා ඒ ඇතාට වෙන දුක් ගැට තමයි ඒ කියන්නේ. එතකොට මේ විදිහට මේ ස්පර්ශ දෙවියන් නිසා මේ ආකාරයෙන් සංසාර දුක් විඳ අනාගතේ දෙමින් යන මේවා කාන්තසන දුක් සංගේ සත්‍ය කියලා දැක තුනයි. ඒ වගේම තමයි මනස මනස දැනෙන අරමුණු ඒ නිසා පහළ වෙන මනෝවිඤ්ඤාණ ඒ මනෝවිඤ්ඤාණ දැනීම මනෝවිඤ්ඤාණ මනස සා මනස දැන අරමුණු කියන කියනම කොටස් වලට කියන්නේ මනෝස්පස්ය කියන මේ මනෝස්පස්ය ඒ මනෝස්පස්ය නිසා පහළ වෙන වේදනාවක් කොහොම දුකක් වශයෙන් දකින්න ඕනේ මේවා දුකක් වශයෙන්ම දකිනකොට මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සමුදය කියලා අපිටම පැහැදිලිව පේනවනම් මේවා කෙරේ කල කියනවා විරාගයක් ඇති වෙනවා නිබ්බිදාවක් ඇති වෙනවා හැලෙන්නේ නැහැ බැඳෙන්නේ නැහැ ලං කරගන්නට නෙවෙයි හැඟීමක් ඇතිවන්නේ අනේ මේවා අතහල යුතුයි අතහල යුතුයි මේවා බදාගෙන උපාදාන කරගෙන සිටීම තුළින් නැවත නැවත සංසාර දුකට මේපත් වෙනවා විඳින්නට සිදෙනවා මම මේ සියල්ලම අතහැරිය යුතුයි කියන අවබෝධය සිත තුළින් නිරායාසයෙන් ඇති වෙනවා ඇති වුණොත් සියල්ලම සිතින් අතහරිනවා අතහරින්න දෙයක් නැහැ අතහැරෙනවා සියල්ලම අතහැරියොත් එහෙම තමන්ගේ ඇඟයි ඇඟ දිවාම භෝග වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහයි බාහිර ලෝකයේ ඔක්කොම සියල්ලම මම අතහරිනවා කියලා අත්හැරියත් එම සම්පූර්ණයෙන්ම සිතට කය කයට සිත කය සිතට කය නොකෙනී ගොස් කිසිම ශූන්‍යතාවයක් අත්දකින්න පුළුවන් භාවනාවේ ඊළඟ දැනීම ලැබුවාට ඊළඟ අත්දැකීම් ලැබෙනවා අත්හැරීම තුළින් පහළම මට්ටම කෙනෙකුට මේ ශූන්‍යතාවේ අත්දකින්නට ලැබෙන්නටත් පුළුවන් සමහරට නොලැබෙන්නටත් පුළුවන් ඒ ශූන්‍යතාවය අත්දැක්කොත් වෙන එහිදී ඒ ශූන්‍යතාවයේ පවා නිත්‍ය ධර්මයක් නෙවෙයි අනිත්‍ය ධර්මයක්. ඒක සංස්කාර ධර්මයක්. ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මයක් නෙවෙයි. ඒක තියෙනකොට මම මගේ කියලා ගත්තත් නැතුණාට පස්සේ මම මගේ කියලා ගන්නට දෙයක් නෑ. අන්න ඒ අවබෝධය ඇති කරගෙන ඒකත් අනිත්‍යෝ අනාත්මෝ සංස්කාර ධර්මයක් කියලා මෙනෙහි කරන්නේ ඊට පස්සේ ඊට වඩා හිස්සෝ ස්වභාවයක් ඇති වෙන්නේ ඒකත් අනිත්‍යෝ අනාත්මෝ සංස්කාර ධර්මයක් කියලා සිහි කරන්න ඊට පස්සේ යන්තා දේවල් ඇති වෙනවා නම් ඒතර යන්තා සියුම් සියුම් තත්වවලට පිටපත් වෙනවා සෑම එකක්ම අනිත්‍යෝ අනාත්මෝ සංස්කාර ධර්මය කියලා අතහරින්නේ මේ සියල්ලම අතහැර අතහැරලා ගිහින් අන්තිමට යනකොට කොතෙක් අනිත්‍යයි අනාත්මයි කියුවත් නැති නොවන ශාන්ත වූ නිවීමකටපත් වෙලා සිට නතර වේ. ඒක කොච්චර අනිත් යනාත්මයි කියවත් ඒ තත්ත්වයේ ඉක්මවා යන්නට බෑ. ඒ තත්ත්වයේ දෙපත් වෙන ඒ තත්ත්වයෙන් සිටින්. මේ ශූන්‍යතාවයට පිටපත් වෙන තරහ කරගත යුතු දෙයක්. එකක් ඔය ඔක පිළිබඳව දැකලා යුතු ආකාර රාශියක් තියෙනවා මේ එකක් අපි ප්‍රකාශ කරේ. එතකොට එහෙනම් ශූන්‍යතාවයට පත් කරගන්නට බැරි නම් වෙන විදිහකට අපි කටයුතු කරන්නට ඕන මේ සත්‍යය දික්කේ ප්‍රමාණය කරලා සෝවාන් වීම සඳහා. පළමුවෙන්ම තේරුම් ගන්න ඕනේ මේ දක්වා කියපු මේ පංචස්කන්ධ ධර්මයන් අනාසය, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් පහ. ඊට අමතරව ඈත් රූප, සබ්බ විඥාන, සබ්බ සම්පස්ස, සබ්බ සම්පස්සා වේදනා ආදී ඔක්කොම දේවල් දුකක්ය, දුක්ඛ සමුදය සත්‍යක්‍රාදී වශයෙන් අවබෝධය ඇති කරගන්න. ඒ අවබෝධය ඇති කරගෙන ධර්ම ධර්මයන් සාන්ත තවම ශූන්‍යතාවයකට පිටපත් කරන ඒ ඉක්මවා යන නිවනට පිටපත් කරලා සත්‍යය දිගේ නිරුද්ධ කරගන්නට නැහැ වෙනවා නම් Taman බලන්න මේ ආකාරයෙන්. ඇහැට පෙනෙන රූප දැකලා යම්තා දේවල් චිත තුලෙන් ඇති කර ගන්නවා කියන්නේ තමන්ගේ සිතිවිලි ධර්ම ටිකක් ඇති වී නැති යාම පමණයි. මේක දෙදරවල වලට ගියාට පස්සේ මේ විදිහට ක්‍රියාත්මක කරලා බලන්න. ඇහැට ප්‍රිය රූපයක් දැකලා ඉඳලා සතුට ආස්වාදෙ පිළිගන්න. මේ සැපයක් මේ සතුටක් කියලා ටෙලිවිෂන් දර්ශනයක් හරි මොකක් හරි බල බලන් කරන්නේ. මේක මගේ සිත තුළ ඇති වෙන සිතිවිල්ලක් විතරයිනේ කියන අවබෝධය ඊට පස්සේ ඇති කරනවා. ඒ කියන්නේ ඇහැට පෙනෙනවා රූපේ, රූපේ දැකලා දැන් මේක ලස්සනයි, ලස්සනයි, ලස්සනයි කියලා හිතනවා. ඒක තමන්ගේ හිතේ තියෙන සිතිවිල්ලක්. ඒ රූපේ දැකාට පස්සේ සුඛාස්වාදයක් ගෙන දෙනවා. ඒ සුඛාස්වාදය තමන්ගේ හිත තුළ පහළ වෙන නාම මාත්‍රයකද එන දෙයක් නෙවෙයි. මේ තමන්ගේ හිත තුළ පහළ වෙන නාම ධර්මයක් මෙතන තියෙන්නේ කියලා ඒක අවබෝධ කරගෙන මේ නාම ධර්මයේ මම අයින් කළොත් මොකද තත්ත්වය කියලා නාම ධර්මය අයින් කරනවා. අර ඉස්සරල ඇලියලි බැඳි බැඳි ආසාවෙන් ආසාවට ගෙන දෙන්න ඒ රූපයේ දෙතම ඔය හේනිකම් බලහන් ඉන්නට පුළුවන් මොකක්වත් එක දෙන්නේ හිත තුළින් ඇති වෙන නාම ධම්ම මේ මේක ඉතාම ගැඹුරු කාරණාවක් මම කියේ මෙයාට ඒක අවබෝධුනේ යන්තා ගැඹුරකටද ඒ සාන්තුරට ඒකෙන් ලැබෙන පළ ප්‍රෝජනේ සස් වෙනවා ඕනෑම රූපයක් දැකලා ලස්සනයි ලස්සනයි හොඳයි හොඳයි කිය කිය ඇලෙනවා නම් ඒ ඇලීම බැඳීම ආස්තාව සංනාව ආදරිය ආදී හරි. ඒ රූපේ දැකලා ගැටීම ඊර්ෂ්‍යාව තෝදේ වෛර වැනි දෙයක් නැති වෙනවා ඒ ඔක්කොම සාමාන්‍යයෙන්ම සිතිවිලි ටිකක් ඇති වෙලා නැති යම් වෙන දන්නේ. අපි නම් බස් එකේ යනවා බස් එකේ යනකොට දකින්න දකින්න රූප කෙරෙහි බල බල ආශා කරන පුද්ගලෝ මම දන්නවා. මේ කාලේ එහෙම පුද්ගලෝ අපි අපි අසුර කරලා තියෙනවා. නේද? මේ මිනිස්සු දන්නේ නැහැ මේ Tamange සිත තුළ සිටිවිලි ධර්ම ටිකක් ඇති වී නැති යාම විතරයි මෙතන තියෙන්නේ කියලා. ඉතින් ඔය සිටිවිලි ඇතිලා නැතිලා ගියාට පස්සේ මොකක්ද තියෙන්නේ? ඒ සිටිවිලි ඇතුණ නැතුණා කියලා තිබ්බදී මොකද? මේක තේරුම් ගන්නට බෑ මෝඩකම තියෙන තාක්කල්. ඒක නිසා ඉතින් ඒ වෙපැටලි පැටලි ගන්නවා. මේක අවබෝධ කරගන්න මුළු ලෝකයම කියන්නේ ඔය විදිහට නාම ධර්මයක් සමාවේශිත ප්‍රතිආමක වීම කොහොමද කියලා දැනන්නේ. මේ නාම ධර්ම වල ස්වરૂපය මොකක්ද? ඇති උනා, පැතුණා, නැති උනා. ඒ නාම ධර්ම ඇතිවීමෙන් තමයි මම මගේ කියන්නේ. ආත්මය කියන්නේ සත්‍යය දිට්ඨිය තියෙන තැන. එදින මේ ඇති වෙන නාම ධර්ම නැති වෙනා නම් නැති වුණාට පස්සේ මොකද්ද මම මගේ කියලා ගන්න තියෙන්නේ. මේක හොඳට ගැඹුරින් අවබෝධ කරගන්න. මේ කරුණ අවබෝධ වුණාට පස්සේ දැන් තම ශූන්‍යතාවයකට පිටපත් කරගන්න නැති වුණා නම් ටිකක් සිත සමාධිමත් වෙන විදිහට භාවනාවක් කරලා ඊට පස්සේ පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බල සිටින. පංචස්පාදානස්කන්ධයේ සුද්ධිඥාන පස්සේ විහෙරති කියලා බුදුහාමුදුරු ඒක නිසා කියන්නේ. පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බල සිටින. ඒ නැතිවීම නැතිවීම බල බල සිටනවා කියන එකෙන් අදහස් කරන්නේ මේවා අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා හිත හිතා ඉන්නේ කලේ. අනිත්‍යයට යන විට අනිත්‍යයට යන බව දකිනවා. ඇති වෙන විට ඇති වෙන බව දකිනවා. උදාහරණ වශයෙන් අපි කියමු ආස්වාස් ප්‍රසාර ධර්මන කරගෙන භාවනා කරනවා නම් ආස්වාස් කරනවා අපි හිතමු පපු ප්‍රදේශයේ ඉදිරියට ඉදිරියට ඉදිරියට ඉස්සිස් යනවා උදර කොටස ඉදිරියට ඉස්සිස් ඉස්සිස් යනවා ප්‍රාසාස කරනකොට පපු කොටස උදර කොටස පහළට පහළට පහළට ඇකිලි ඇකිලි යනවා දැන් මේ මම බලනකොට සමාධියක් ටිකක් දිනුවා කියනවා තමයි තේරෙන ආශාස කරනකොට මේ ශරීර කොටස ඉදිරියට ඉදිරියට ඉදිරියට ඇති ඇති ඇති යනවා. ආශාස කරනකොට මේ ශරීර කොටස නැති නැති නැති නැති නැති යනවා. ඒක ඇති වෙනකොට ඇති වෙන එක දකිනවා නැති වෙනකොට නැති වෙනවා. ඒතර ආස්වාද ඒ ඇත්තම ආස්වාද කියලා හිතුවා නම් එහෙම ආස්වාදයේ සංඥාව ආස්වාද කියනකොට නැති වෙනවා. ආයත් ආස්වාද කියන සංඥාව ආස්වාද කියනකොට නැති වෙනවා. නැත්තම් ඇති වෙනවා ඇති වෙනවා කියනවා කියලා හිතුවොත් ඉතිවිලි ටික නැති වෙනකොට නැති වෙනවා නැති වෙනවා නැති වෙනවා කියනකොට අර ඇති වෙනවා කියපු ඉතිවිලි ටික නැහැ. ඔක්කොම නිරුද්ධ වෙලා. ඒකත් සංඥාවක් විතර මේකෙන් දෙලා මේ වෙලාවට යම් කිසි සුඛ වේදනාවක් කියන දැනීම සියුම් හරි වේදනාවක් හරි නැත්නම් දුක් වේදනාවක් හරි දැනෙනවා ඒකත් ඇති වෙනකොට ඇති වෙන බව දකින්නට ඕනේ නැති වෙනකොට නැති වෙන බව දකින්නට මේ අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා සීපත් වෙනවා මේ සංස්කාර පිටිවිදන් ඒකත් ඇති වෙනකොට ඇති වෙනවා කියලා දකිනවා ඒ පිටිවි නැති වෙනකොට නැති වෙනවා කියලා දකිනවා විඥානේ දැනීම තමන්ගේ මනෝ විඥානය මෙතෙන්දී වැඩි කර කියන්න පාන්නේ කාය විඥාන පහළවන්න පාන සෝත විඥාන පහළවන්න පාන කන ශබ්දාදිය කියලා ඒවා ඇති වෙනකොට ඇති වෙන බව දකින්න නැති වෙනකොට නැති වෙන බව දකින්න මේ විදිහට පංචස්කන්ධයේම ඇතිවීම නැතිවීම දැක දැකා දැක දැකා දැක දැකා වාස්තේ කෙරෙයි එහෙම කරන විට මේ සෑම මොහොතක් පාසාම අනිත්‍ය දැනනවා නම් මෙතන මම කියලා ගන්නට මගේ කියලා ගන්නට මොනවද ඉතිරි වෙන්නේ කියලා බලන්න ඊළඟට එහෙම බලනකොට තමයි තේරෙන්නේ මේ මොකක්වත් මම වගේ කියලා ගන්න විශ්ව ගන්න නැහැ ඔක්කොම අනාත්ම ධර්මයි කියලා. ඒ හරියට අවබෝධ වෙනකොට අනිත්‍යයෙන් ඒ විදිහට අනාත්ම ලක්ෂණය ප්‍රකටව අවබෝධ වෙනකොට මේවා නිරුද්ධ වෙවි නිවිලිවි යන ආකාරය දකින්නට පුළුවන්. ඒ කියන්නේ හරියට පහනක් දැල්ලි දැල්ලි තියනවා නම් ඒ පහන් ටික නිවුණාට පස්සේ එතන ඒ පහන් දැල්ලිච්ච පහන් දෙක බැලුවාට පස්සේ එතන කිසි දෙයක් නැති කළුවරක් වගේ නේ තියෙන්නේ. අන්ධකාරයක නම් මේ පහන් දැල්ලලා තිබෙන්නේ. පහන් ටික දැන් සත් වෙනවා දැන් නිමල ගන්නවා. නිමුවට පස්සේ එතන මොකක්වත් නැහැ. අන්න ඒ වාගේ මේ වැයේ නිරෝධය දකින්නට පුළුවන් අනිත්‍යයෙන් අනාත්මය අවබෝධ කරගෙන මේ පංචස්කන්ධයේම අනිත්‍ය දේශ බල බලා සිටින රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම සිටට නොපෙනී ගොස් කලවරක් වෙනවා වගේ වෙන්නත් පුළුවන්. නැත්නම් රූපයේ එක එක කොටස් සමහර කොටස් පමණක් නොපෙනී ගොස් කලවර වෙනවා වගේ නිරුද්ධ වෙන්නත් පුළුවන්. එතකොට මේ නොපෙනී ගිය කොටස් කෙරේ අවධානය යොමු කරන්නේ නැතුව පෙනෙන කොටස් කෙරේ පමණක් අවධානය යොමු කරලා ඇතිවීම නැතිවීම බලබලා සිටිනකොට මුළු රූපස්කන්ධයම නිවී යාමකට බඳු වේවි. එසේ රූපේ නිවී ගියොත් ඒකට කියනවා රූප නිරෝධයකට සිතපත් වෙනවා කියලා. රූපේ නිරුද්ධ වෙනවා කියන්නේ රූපේ නැතිලා ගියා කියන එක නෙවෙයි තමන්ගේ හිතට පේන කියලා. ඊට පස්සේ තියෙන්නේ ප්‍රයත්න පවණයි තියෙන්නේ ඒක නිරුද්ධ කරන්න තෝරන ඒක නිරුද්ධ කිරීමට අර කලින් මා කියවනේ අශූන්‍යතාවයක් ස්වභාවයකට සිදුපත් වන කටයුතු කළ යුත්තේ කෙසේද කියන අන්න ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් ඒ මන මනසේ තියෙන පැවැත්මක් නිරුද්ධ කරන්නට පුළුවන්. ඒතකොට ඉස්සෙල්ලා කරපු නාමයන්ගේ නිරෝධයත් පසුව ඇත්තලා කියපු රූපයන්ගේ නිරෝධයත් පසුව තියෙන නාමයන්ගේ නිරෝධයත් කියන මේ නාම රූප නිරෝධ දර්ශනය දැකීම තුළින් කෙනෙකුට නිවනට සිදුපත් කර ගන්නට පුළුවන්. මේ කටයුතු කර කර ඉන්න විට රූපේ නිරන්තරයෙන් නැති වෙති නැති නැති යන ආකාරය දකිනවනම් ඒ දකින ටිකක් ඇති වෙති නැති නැති යන ආකාරයෙන් දකිනවනම් මේ සෑම මොහොතකම මේ ඇඟක් නැති වෙනවා හිතක් නැති වෙනවා මේකේ මොනවද මම කියලා මගේ කියලා ගන්නට ඉතිරිවන්නේ කියන අවබෝධයවත් අඩු වශයෙන් නැති කරගන්න බලන්න. කවදා හරි දවසක නිවන් ලබා ගැනීමට ඒ අවබෝධය උපකාර වේ. යටත් පිටින් ඒ අවබෝධය ඇති කරගන්න බලන්න. ඒකත් මේ දක්වා කියපු කරුණු සාරාංශය කියන්නට කාලය අවකාශ දෙන්නේ නැහැ වෙනදා වගේ සාරාංශයක් අද ප්‍රකාශ කරන්නේ මේ නිසා මේ අනුව පිළිපැදීම තුළින් මේකට මේ ජීවිතයේදීම හෝ කවර භවයකදී හෝ නිවාස ලබා ගැනීමට මේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලයේ කාන්ත වශයෙන්ම හේතු වාසනා වේවා කියලා ආශිර්වාදනය කරමින් මේ දේශනාව මෙතනින් නිම කරනවා දෙවියන් දෙවිඳුන් ආකාශත්හත් කියන පාඩේ ගෙමු ආකාශත්හත් බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්තරන් සාසනං ආකාශත්හත් බුම්මත්තා දේවානා සංගාමයිද්దికවා ආකාශට්ටාච බුම්මච්ඡා දේවා නාගාමයිද්దికවා පුඤ්ඤන්තං අනුමෝදිතා චන්දස්සන්තු මං පරන්ති ප්‍රාර්ථනේ කනිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යාවං හෝතු සබ්බ දුක්ඛා පනිච්චතෝ මේකලක සේලං කුසල සති මේ අතර මේ සංසිඳ වාසනාව සත්‍ය දා වේවා අභිවාදන ශීලස්ස නිච්ඡං උද්ධාපදානෝ සත්තාවෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුකම්මලං ආරෝග්‍ය සම්පත්තේ සම්බ සම්පත්තිනේ උච්ච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිද්දතු සුපත්තේ වානිවසන දීවා